දෛ ගෞරවනීය සාමිනහස ගෞරවනීය මෑණිවරණි සද්ධාවන්ත පින්වත්නි අපි මේ નિස්සරණේ පවත්වන 209 වන භාවනා වැඩසටහනේ හතරවන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමිනහස අද වෙන ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න 9ක් ලැබී තිබෙනවා. හොඳයි. පළමු ප්‍රශ්නය ගරු ස්වාමින්වහන්ස මා පර්යංග භාවනාවේ යෙදී ටික වේලාවකදී සිත එක්තැන් වෙනවා. එය විනාඩි 3-4කින් පසුව නැති වී යනවා. ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. මදි විස්තර නම් මදි පොඩ්ඩක් ආයෙත් කියලා දැනගන්න පුළුවන්ද? පොඩ්ඩක් විස්තර කරන්න කොහොමද කරේ කියලා එහෙම. සාගරු ස්වාමීන් වහන්සේ පරයන්කේ වාඩි වෙලා ඉන්න වෙලාවදී සෑහෙන ටික වෙලාවක් ඉන්නදී හිත එකඟ වෙනවා. වෙලාව ටිකක් විනාඩි 3-4 කියලා ඒ එකඟතාවය නැති වෙලා යනවා. හරි මොකද්ද වෙන්නේ? ඒ ඒ කියන්නේ මේ ඊගාවට සිතුවිලි එනවා එකපාරටම වගේ. අර එක මට දැනෙනවා ඒක යම්කිසි වෙනසක් වගේ එකාකාරී වෙන බවක්. ඒ ඒ සැනින් වගේ ආපහු ආයෙ ආයෙ වගේ එහෙමත් සිද්ධ වෙනවා. ඒකට. හොඳයි. කොච්චර කාලෙ විතර භාවනා කරනවද? මම මෙහාට ආවට පස්සේ එක සැරයක් මේ වැඩසටහනට ආව මේ දෙවෙනි වතාව අපි හම්බුනේ. කියන්නේ මීට කලින් එහෙම ගෙදර එහෙම භාවනා කරලා තියෙනවද? එහෙම මුකුත් කළා නැහැ. කියන්නේ මාස මාසයක් විතර වගේ භාවනාව පටන් අරන් එහෙමද? හා සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේ සාමාන්‍යයෙන් යටිපතුලට සිහිය තිබ්බාම සාමාන්‍ය සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. හරි. ඒ කියන්නේ එතෙන්දී ඒ අරමුණත් එක්ක ඉන්න පුළුවන් හිත එහෙම යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. සක්මනේ මේ කොනේ ඉඳන් එහා කොනට වගේම යනකම් ඒ අරමුණත් එක්ක ඉන්න පුළුවන්ද? පුළුවන්. ඉන්න පුළුවන්. ඔව් වාඩි වුණාම පරයන්කේ තමයි මට අර වගේ තත්ත්වයක් උදාවෙන්නේ. සක්මනේදී මෙනෙහි කරනවද? වම දකුණ හරි ඔසවනවා තබනවා හරි. ඒක සාමාන්‍ය මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. හා. ඉඳගෙන කරද්දි මෙනෙහි කරන්නේ නැද්ද? නැහැ. ඉඳගෙන කරද්දි මෙනෙහි කරන්නේ නැහැ. හොඳයි. ඉඳගෙන කරද්දි ආනාපාන සතියෙන්ද පටන් ගන්න. එහෙයි. හොඳයි. ආනාපාන සතියේදී හුස්ම රැල්ල දැනෙනවද? හුස්ම ගන්න දැනෙනවා. දැන් ඒක ටිකක් වෙලා තියෙද්දි ඊට පස්සේ එකපාරට මට සිදුවේ දැන ගන්න. ඔව්. කමන්නේ ඒක ඇත්තට එහෙම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ඒක කොහොමත් හුස්ම රැල්ල ටිකක් සංසිඳනකොට ආයෙ සිතුවිලි එන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණ දැන් මුලින් තියෙනවා ගොරෝසු අරමුණක්, දැනෙන අරමුණක්. පස්සේ අපේ භවනාව හරහාම අරමුණ සියුම් වෙන ගන්නවා. අරමුණ සියුම් වෙනකොට ආයෙත් ඉතින් මේ සියුම් අරමුණ අමාරුයි එක පැත්තකින් සතිමත් වෙන්න. මොකද අපේ ගොරෝසු අරමුණක් එක සතිමත් වෙනවට වඩා අමාරුයි සියුම් සිනිදු අරමුණක් එක්ක සතිමත් වෙන්න. එතෙන්දී ආයතන හිත පිට යනවා. ආයතන හිත අරමුණු වලට යනවා. ඉතින් ඕනනම් අපිට පිම්බින හැකිලියට මාරු කරලා බලන්න පුළුවන්. හැබැයි මම නම් හිතනවා මේ ඔක ටික කාලයක් යනකොට හරියයි කියලා. ඒ කියන්නේ දැනට හිත අපිටම ආනාපාන සතියේ ඉන්නවා ආනාපාන සතිය විනාඩි 5ක් විතර හිත එකඟ වුණාට පස්සේ ඔන්න සිතුවිලි එන්න ගන්නවා. ඒ ඒ සිතුවිලි මගේ කරගන්න නැතුව ඔහේ පොඩ්ඩක් ඉන්න දෙන්න. ඒ කියන්නේ අවධානය නාසිකාග්‍රේම තියාගෙන සිතුවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි ඔහේ ආපු දෙන් අපි ඉන්නවා පොඩ්ඩක් නිසල්මනේ නාසිකාග්‍රේම හිත තියාගෙන. ඒකට අපිටම සිතුවිලි ටික නිකන් අපේ අවධානය ලැබුණොත් විතරයි ඒක වර්ධනය වෙන්නේ. අපි ඒකට අවධානය යොමු කරන්නේ නැතුව අපි ඒව ගැන තකන්නේ නැතුව හිටියාම අර සිතුවිලි ටික ආයෙත් මොද වෙලා යනවා. ආයෙත් ඔන්න හුස්ම රැල්ල මතුවේවි. හුස්ම රැල්ල මතුවෙනවද ආයි? හරි. එතකොට ආයෙ හුස්ම රැල්ල මතුවෙනකොට ආයෙත් හුස්ම රැල්ලේ පුළුවන් තරම් විස්තර බලන්න. يعني අපිට හුස්ම රැල්ලේ හම්බ වෙන්නේ මුලින් ටිකක් රළු කොටසක් විතරයිනේ. හුස්ම රැල්ලෙත් තියෙනවා ඊටාම සියුම් ස්වභාව. අන්නේ දේවල් හොයන්න බලන්න. ඒ වගේමයි ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන්. එතකොට මොකද්ද වෙනස? ඒ සාමාන්‍යයෙන් මට දැනෙනවා ආස්වාසයේ හුස්ම දෙලට ඇදෙනකොට දැනීමක් ඇති වෙනවා. ආස්වාසයකටත් මට දැනීමක් ඇති වෙනවා. ඔව් ඒ ඒකෙදි බලන්න මේ දැනීමේ වෙනසක් තියෙනවද කියලා. දැන් ආස්වාසයකටත් දැනීමක් තියෙනවා ප්‍රසවාසයකටත් දැනීමක් තියෙනවා. මේ දෙක 100% සමාන නැහැනේ. එහෙයි. දැන් අපි ওই දෙක වෙන් කරලා හඳුනා ගන්නවානේ. අන්නේ වෙනස්කම් ටික පුළුවන් තරම් හඳුනා ගන්න. ආස්වාසයට ආවේනික ලක්ෂණ තියෙනවා. ප්‍රස්වාසයට ආවේනික ලක්ෂණ තියෙනවා. බලන්න මේ මොනවාද ආස්වාසයට විතරක් ආවේනික යාට විතරක් පෞද්ගලික වෙච්ච වෙච්ච ලක්ෂණ මොනවාද? ප්‍රස්වාසයට විතරක් ආවේනික වෙච්ච යාට පෞද්ගලික ලක්ෂණ මොනවාද? කියලා පොඩ්ඩක් බලන්න හොයලා. එතකොට අපි අර ඒක ගැන සොයනාසුලුව ඉන්නකොට අපේ හොඳට සතිය දිනු වෙනවා, සම්පජඤ්ඤය දිනු වෙනවා. එතකොට අර එළියට යන ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ අපි ලදවැද්ද වෙලාවේදී අපේ මේ අරමුණේ විස්තර බලන්න ඕනේ. අරමුණේ වැඩියෙන් විස්තර බලන්න බලන්න අන්න හිත පිට යන ගතිය අඩු වෙලා මේ වැඩේ සාර්ථක වෙනවා. තීර කරගෙන යන්න එච්චර ගැටලුවක් නෑ. තෙරුවන් සරණයි. දෙවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා කලක සිට භාවනා කරමි. මෙම ආරණ්‍ය සේනාසනයටද තුන්වැනි වරට පැමිණියෙමි. සක්මන් භාවනාවේදී ටික වේලාවක් කරන විට සිත යටිපතුලේ තැන්පත් වේ. දිගටම එසේ පවතී. පැය භාගයක් පමණ කාලයක් එසේ පවතී. පරයන්ක භාවනාවේදීද සිත උදරෙහි තැන්පත් වූ විට පැයක පමණ කාලයක් සිටිය හැකිය. මේ අතරතුර වෙනත් අදහස් මතුවෙයි. ඒ බව සිහිපත් වූ විගසම එය නැති වී ගොස් සිට තැන්පත් වේ. මා ඉදිරියට ගත යුතු පියවර පහදා දෙනු මැනවි. ඔව් ඇත්තටම අපි තුන් දැන් ඉඳගෙන ඉන්න භාවනය භාවනාවේදී දැන් පිම්බීම හැකිරීම භාවනාව කරනවා කියලා තියෙනවා. ඒකෙදි හිත තැන්පත් වෙනවා කියලා තියෙනවා. අපි තුන් දැන් පිම්බීමක් හැකිරීමක් ගානේ හොඳින් දැනුවත්ව ඉන්න. පිම්බීමේත් මුලැමැදාග හොඳට බලන්න, හැකිරීමේ මුලැමැදාග බලන්න, ඔය දෙක අතර යම් හිඩසක් තියෙනවා නම් ඒකත් හොඳට බලන්න. කොහොම ඉන්නකොට අපි හිතමු මේක දැන් නොදැනී යනවා කියලා. ඒ නොදැනී ගිහිල්ලා Tamante නොදැනින්න ස්වභාවය තුල නැත්තම් දැන් වෙන් කරගන්න අමාරුයි මේක පිම්බීමක්ද හැකිලීමක්ද කියලා. දැන් ඉන්නවා නිකන් හිතේ එකඟතාවයක් එක්ක. එතකොට අපි හිතමු කායික වශයෙන් වෙන වෙන තැන්වල යම් අරමුණු මතුවෙනවා නම් අන්නේ තැන්වලට දැන් යොහුසුරුව යොදන්න. දැන් එකwidehatකින් පිම්බීම හැකිලීම කරන වෙලාවේදී බලන වෙලාවේදී අවධානය තිබුණේ මේ ප්‍රදේශයේ නැත්නම් උදර ප්‍රදේශයේ දැන් ඊට පස්සේ ඒකෙන් හිත එකඟ වුණාට පස්සේ පිම්බිම හැකිලිම සමනය වුණාට පස්සේ දැන් නිකන් සමස්තයක් වශයෙන් කය දිහා බලන්න බලලා කායික වශයෙන් දැනෙන ඕනම දෙයක් අරමුණු කරන්න. දැන් අපිට මුළු කයම වළංගුයි. කියන්නේ කායික වශයෙන් වෙන වෙන තැන්වල වේදනා මතුවෙන්න පුළුවන්. යම් යම් ධාතු ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ තැන් හොඳට සමීපව පරීක්ෂා කරන්න. ඒ තැන් පරීක්ෂා කරන්න පරීක්ෂා කරන්න අන්න අපේට එක පැත්තකින් අර හිත ඕනම තැනකට මෙහෙවීමේ හැකියාව ලැබෙනවා. මේක තව ටිකක් ගැඹුරට යන්න අවස්ථාව සැලසෙනවා. තුන්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ටික කලක සිට භාවනා කරමි. මෙම ආරණ්‍ය සේනාසනයට පැමිණියේ දෙවන වරටය. සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් ලනුපැදුරේ සක්මන් කරන විට පළමුව යටිපතුලේ ඉදිරි කොටසත් පසුව විරුඹ දක්වාත් තදට රළුවට දැනීම වර්ධනය වී යයි. විනාඩි 15ක් පමණ ගමන් කරන විට මෙනෙහි කිරීමකින් තොරව එම දැනගැනීම මත පාද ඉදිරියට යයි. බාහිර සිතුවිලි ශබ්ද සක්මනට බාධාවක් නැත. පැයක් පමණ සක්මන් කළ හැකිය. පර්යංක භාවනාව. ආනාපානසති භාවනාවට සිත යොමු කර හුස්ම දෙස බලා සිටීමේදී පළමුව දීර්ඝව විනාඩි 10ක් පමණ දැනී පසු එය කෙටි හුස්මක් බවට පත්වේ. මෙහිදී ආශ්වාසය නාසය මැද නවතිනවා මෙන් දැනුනි. ප්‍රශ්වාසයේ උණුසුම් බවක් දැනුනි. ක්‍රමයෙන් හුස්ම රැල්ල නොදෙනී යාමක්ද දැනුනි. එවිට ශරීරය සැහැල්ලු වී ගියේය. ඉන්පසුව පිම්බීම හැකිලිම හොඳින් ප්‍රකට වන නිසා එය මෙනෙහි කළෙමි. පිම්බීමේදී උදරයේ පහළ සිට ඉහළටත් නාභිය දක්වාත් හැකිලීමේදී ඉහළ සිට පහළටත් දැනීම තුනී වී ගියේය. ශරීරයේ වෙනත් ස්ථානවල දැනීමක් හෝ වේදනාවක් නැත. බාහිර සිතුවිල්ලක් ඒමේදී එය අතීත සිතුවිල්ලක්ද නැත්නම් අනාගත සිතුවිල්ලක්ද කියා ඒ මොහොතේම වැටහි. මා එවිට වර්තමානයේ මේ මොහොතේ මා දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරන විටම එම සිතුවිලි නැති වී යයි. මාගේ භාවනාවේ වැරදි තැනක් තිබේ නම් පහදා දෙන මෙන්ද මා ඉදිරියට ගත යුතු පියවර කුමක්ද යන්නත් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. හොඳයි. ආනාපාන සතියෙන් හිත එකඟ වුණාට පස්සේ Tamanට අර කලින් මං කෙනාට කිව්වා වගේමයි ආනාපාන සතිය හරහා ගිහිල්ලා දැන් හිත එකඟ වෙලා තියෙන්නේ. එතකොට දැන් කායික වශයෙන් සමස්තයක් වශයෙන් දිහා බැලුවාම ඔන්න පිම්බීම හැකිරිය මතුවෙන්න පුළුවන්, කායික වේදනාවන් මතුවෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම දැනුවත් වෙනවා. මේ හැම දෙයකටම අපි දෙන්නේ සමාන වටිනකමක්. එකක්වත් වැඩියෙන් ෘචි කිරීමක් නැත්නම් ඒකට අකමැති වීමක් නැහැ. මේ කොයි දෙයකටත් සමාන තත්වයක් දෙන්නේ. ඒක අපි කායික වශයෙන් ඔන්න අපි මීමක් හැකිලිමක් දකිනවා නම් අන්නේ හැම එකක් ගානෙම හොඳින් ඒක දැක ගන්න. ඊළඟට වේදනාවක් මතුවෙනවා නම් ඒ වේදනාවත් හොඳට දැක ගන්න. දැන් මෙතන සිතුවිලිත් බල්ලා තිනවා. කියන්නේ සිතුවිලිත් මතුවෙනවා නම් තමන්ගේ සිතුවිල්ලක් හට ගන්න ආකාරය, මේක පොඩ්ඩක් වෙනස් වෙලා යන ආකාරය, නැතිලා යන ආකාරය දකින්න. එහෙනම් අපි ටික ටික සතිය දිනු වෙන්න දිනු වෙන්න මේ දැනෙන දේවල් වලට සහභාගී නොවි ඒවා මගේ කරගන්න නැතුව දුක් වේදනාවක් ආවත් ඒකත් ගෙක ගැටෙන්නෙත් නැතුව සැප වේදනාවක් ආවත් ඒකත් එක්කත් ඇලෙන්නෙත් නැතුව එහෙම තව වේදනාවන් ප්‍රාර්ථනා කරන්නෙත් නැතුව අපිට නිකන් හැකියාව එනවා මේවෙන් දුරස්ත වෙලා මේ දේවල් හොඳින් නිරීක්ෂණය කරන්න. ඒවා නිකන් අනුන්ගේ දේවල් වගේ නිරීක්ෂණය කරන්න. ඔන්නේ හැකියාව තමයි හදාගන්න තියෙන්නේ. ඒතකොට අපිට තියෙන්නේ දැන් ආනාපානෙන් හුස්පනල සංසිඳුණා. හංසුනන් පස්සේ නිකන් සමාධිගත ස්වභාවයක් තියෙනවා. හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න පිම්බීමක් මතුවෙන්න පුළුවන්, හැකිලීමක් මතුවෙන්න පුළුවන්, කායික වශයෙන් වෙනත් දේවල් මතුවෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම හොඳින් නිරීක්ෂණය කරගෙන යන්න. ඕකේ තව ටික يعني ටික ටික ඉස්සරහට යනකොට ඔයම يعني අතරම ටික කාලයක් ඕක කෙරෙන්න ඕන. මොකද බුදුහාමුදුරු කියන්නේ කායේ කානුපස්සේ විහෙරති කිය. වාසය කරන්න වෙනවා අපිට මේ දිහා ටිකක් බල බලා. එහෙම ඉන්නකොට තමයි ටික ටික මේවැය තියෙන පොදු ලක්ෂණ ටිකක් මතුවෙන්න ගන්න. හැමෝටම නිකන් පොදු ලක්ෂණ ටිකක් මතුවෙන්න ගන්නවා. මේවා හැබැයි හොඳින් තනිතවනිව ටිකක් නිරීක්ෂණය කරාට පස්සේ උදාහරණයක් වශයෙන් වේදනාවක් මතුනහම වේදනාව කොහොමද හටගන්නේ? කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද නැතිලා යන්නේ? මේක තනි වේදනාවක්ද? නැත්නම් වේදනා කීපයක් එතන තියෙනවද? කියලා අන්නේ වගේ පොඩ්ඩක් මේ දැනෙන දේවල් ගැන ටිකක් සොයනාසිරුව බලන්න. හතරවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සතියෙන් යුක්තව සක්මන පටන් ගත්තද ශරීරයට මහත් වෙහෙසක් ඇත්තාසේ දැනින. ශරීරයේ බර වැඩිවීමක් වැනි හැඟීමක් ඇති වුනි. එසේ වුවද සතිය ඊට හොඳින් පැවතුනි. සක්වන ඒකාකාරී වන ආකාරයකුත් නිදිමත ගතියක් ඇතිවන අයුරුත් නිරීක්ෂණය විය. කකුලේ වේදනාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. ඒවාද ෂණයක් පාසා වෙනස් වන ආකාරය දුටිමි. ඊයේ ස්වාමින්වහන්සේ කී පරිදි අරමුණකින් තොරව සතිය පවත්වා ගැනීමට උත්සාහ කරන ලදී. එය සාර්ථක විය. පර්යංක භාවනාව. ආනාපානා සතිය. පර්යංකයට පැමිණ නාසයේ අග වෙත සිහිය යොමු කරන ලදී. ටික වේලාවකින් සමාධිය ප්‍රබල වන ආකාරය දුටිමි. මෙය කීප විටක් වුවත් පසුව වීරය හා සමාධිය සම කරගත හැකි විය. අනතුර ශරීරයේ ඇතිවන වේදනා කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඒ වාද ඇතිවෙමින් නැතිවන ආකාරය දක්නා ලදී. ඉතරසම්. ඔව්. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මත් අර මේ සක්මනේදී කොහොමද අරමුණක් නැති තත්ත්වයක් ගත්තේ කියලා පොඩ්ඩක් විස්තර කරන්න. කලින් මම අරමුණු කපාදේට අරමුණු කරා. ඊට පස්සේ හිත ඉදිරියෙන් ඉදිරිය ඇති දෙයක් ගැන නිකන් අරමුණට ගත්තා. ඉදිරියේ මොකුත් නැති දෙයක් වගේ මම අරමුණු කරා. ඊට පස්සේ ඒකේ ඔස්සේ යන ආකාරය දැක්කා. ඒ කියන්නේ අරමුණක් නැතුණත් ගම් සක්මන යෙදෙන ආකාරය දැක්කා. හරි නෑ එහෙම එකක් නෙමෙයි අතන මම බලාපොරොත්තු උනේ. ඒ කියන්නේ අපි හොඳින් අරමුණ නිරීක්ෂණය කිරීම හරහා හිත අරමුණ අතහරිනවා. අපි අතහරිනව නෙමෙයි. එහෙම පැත්තකට යන්න තියෙන්නේ. දැනට එහෙම අර වමනාවෙන් එහෙම දෙයක් කරන්න එපා. දැනට යන්න කෙලින්ම කියන්නේ දැන් පාදයේ දැනීමක් තියෙනවා. දැන් කොච්චර කාලයක් තිස්සේ මේක බලනවද? කොච්චර කොච්චර කාල භාවනා කරනවද? දැන් හම්බුනේ අවුරුදු 3-4ක් තිස්සේ 3-4ක් තිස්සේ. හොඳයි. මේ දැනට ඒ කියන්නේ සක්මනේදී මෙනෙහි කිරීමකින් තොරව දැනෙන දෙයත් එක්කම යන්න පුළුවන්ද? පුළුවන්. මෙනෙහි කරන්නේ නැද්ද දැන්? වම දකුණ කියලා අවසවනවා තබනවා කියලා මොකක්වත් කරන්නේ නැහැ. නෑ. එම් මෙනෙහි කරන්නේ පාදයේ යටිපතුල දැනෙන දෙයත් එක්ක යන්න පුළුවන්ද? එහෙමයි. හොඳයි. එතකොට මොනවද දැනෙන්නේ? වේදනාවල් ඇති නැතිල රළු ගතිය හා ඊට පස්සේ රස්නේ උණුසුම උණුසුම සීතල හරි සනිසරේ එක වරකට දැනෙන එකයි හම්බෙන්නේ. ඒ කියන්නේ එක වරකට එකයිද අහු වෙන්නේ. එහෙමයි. ආහා. එතකොට ඒ ඒවට මොකද වෙන්නේ? ඒ ඒ වෙලාවෙම තිවි නැති යන ආකාරය තමයි කියන්නේ. පාදයේ ස්පර්ශයක් තියෙනොත් ස්පර්ශ කකුල උස්සනකොටම නැති යන ආකාරය. ඒ ආකාරයෙන් දැකියම්. ඔය ඕවා දේවල් දකින්නකොට හිතේ ස්වභාවය කොහොමද? හිතේ හිතේ සිතුවිලි බහුලද නැත්නම් සිතුවිලි අඩුයි හම්බෙන්නේ. සිතුවිලි අඩුයි. හොඳයි. එතකොට ඒ කියන්නේ ඔය දේවල් හිතලා ගන්න දේවල් නෙමෙයිද? සමහරලාට හිතලා මම කරන ඒ කියන්නේ ස්පර්ශය හැම සමහරලාට ඒ කියන්නේ රළු ගතිය නම් සමහරලාට මම හිතලම අරමුණු කරා. ආහා. හරි. හමන්නේ. ඒ කියන්නේ හිත හිත පුළුවන් තරම්ම සංසිඳවගෙන සැහැල්ලු කරගෙන හිත සැහැල්ලු කරගෙන පුළුවන් තරම් ඒ දැනෙන දේට මොකද වෙන්නේ කියලා බලන්න. දැන් අපි යටිපතුලේ හොඳට හිත සැහැල්ලු කරලා ඒකාග්‍ර කරලා තියනවා. තියෙනකොට යටිපතුල ඔන්න වදිනවා. වැදුනහම දැනීමක් පටන් ගන්නවා. ඒ දැනීම පටන් ගත්තට පස්සේ ඔන්න යම් ස්වභාවයක් පවතිනවනේ. කෙටි කාලයක් පවතිනවා. පොඩ්ඩක් වෙනස් වෙවි ඔන්න පැවතුනා. ඊට පස්සේ ඔන්න අවසන්ලා යනවා. අන්න වගේ මේකේ සම්පූර්ණ ජීවිත කාලය බලබලා යන්න. උණුසුමක් පටන් ගන්නවා. ඒක ඒක ජීවිත කාලය බලනවා. ඒකේ පැවැත්ම බලනවා. ඊළඟට තද ගතියක් පටන් ගත්තා. ඒකේ පැවැත්ම බැලුවා. ඊළඟට අපිටම ගොරෝසු ගතියක් පටන් ගත්තා ඒක පැවැත්ම බැලුවා. මේ හැමම එක එක මේ විවිධාකාර ලක්ෂණවල ස්වභාවය හොඳින් හඳුනා ගනිමින් යන්න. ඊට පස්සේ වාඩි වෙලා මොකද කරන්නේ? ඉඳගෙන කරන භාවනාවේදී. පාරයන්කදී නාසය අරමුණ වෙත යොමු කරා. හරි. යොමු කළා ටික වෙලාවකින් දැන් මේ දවස් ටික නම් ටිකක් නිදිමත ගතියට මේ වුණා. ඒපර අද වීරයෙන් මම මේ නිදිමතට යන්න නොදී තියාගත්තා. හරි. ඒක විනාඩි 20ක් 15ක් විතර තිස්සේ දිගටම තියාගන්න පුළුවන්. හොඳයි. එතකොට ඒ කියන්නේ නිදිමත යන්න නොදී හිත මොකක් අරමුණු කර කරද හිටියේ? නාසිකාග්‍රේ තියාගෙන හිටියේ. තියාගෙන. මුලින් ආනාපාන සතියෙන් පටන් ගත්තේ. පටන් ගත්තේ. හොඳයි. ආනාපාන සතියෙන් පටන් ගත්තා. දැන් කියන්නේ එතකොට හුස්ම රැල්ල සංසිඳුණාද? අඩු වෙගෙන ගියා හම්බුනේ. නොදැනී ගියාද? නොදැනී ගියා ගියේම නැහැ. ඒ කියන්නේ. දැනීමක් තියෙනවා. මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා හඳුනා ගන්න පුළුවන්. පුළුවන්. ඒ ඒ தත්ත්වයේ තියෙන්නේ. එහෙම. හරි. දිගට තව ටිකක් ආනාපාන සතියත් එක්කම යමු. හොඳයි. තාත් හුස්පරල්ලත් එක්කම ඉන්න. ආස්වාසයක්, ප්‍රස්වාසයක්, ආස්වාස ප්‍රස්වාසයක් කියලා හොඳට මේ ආස්වාසයේ මුලැමැදාගත් බලන්න. ඒ කියන්නේ දැන් ආස්වාසයක් ඊටාම සියුම්ව පටන් ගන්නවා. ඊළඟට තමයි පොඩ පොඩ වර්ධනය වෙන්නේ. ඊට පස්සේ නොදැනී යනවා. ඊපස්සේ පොඩි නොදැනී ගිය කාලයකින් පස්සේ පොඩි ගැප් එකකට වගේ පස්සේ තමයි ඊළඟට ප්‍රස්වාසය පටන් ගන්න. ඒකෙත් මුල, මැද, අග බලන්න. ආයෙත් පොඩි ගැප් එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ ඊළඟ ආස්වාසය පටන් ගන්නවා. ඒ වගේ මේ මුළු චක්‍රයම හොඳට සමීපව බලන්න. ඔයකත් එක්ක යන්න තව ටිකක්. හොඳයි. හොඳයි. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දෙපා කෙරෙහි සිහිය පවත්වමින් සක්මන් භාවනාව කරගෙන ගියමි. වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය වම් පාදයේ තැබීමටත් පෙර දකුණු පාදයේ එසවෙන බවට සිහිය පැවැත්විනි. එසේ වීමේදී කයේ බරගතිය පාදයට දැනීගෙන යන විට සැහැල්ලු බවක් සමග පාදය තබන විට විනුඹට කයේ බර දැනුනි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයත් ඒ ඇතිවෙමින් නිරුද්ධ වන බව වැටහීමත් සමග එහි අනිත්‍යතාවය පසක් වන්නට විය. ඒ පිළිබඳව මෙනෙහි වීමත් සිදුවිය. සිත පිට නොයා අරමුණේ පවත්වා ගත හැකිය. සක්මන් භාවනාව කරන අතර දන හිසේ හා පාදයේ රිදෙන බව සිහි කිරීමෙන් පසු එයද නැතිවිය. සක්මන් භාවනාව විදර්ශනාවට නගා ගන්නා ආකාරය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඇත්තටම ඉතින් ඔය කෙරලා තියෙනෙත් ඒකම තමයි. අලුතෙන් විදර්ශනාවට නංවනවා කියලා කියන්නේ අපි වචන වලට නංවන්න දෙයක් නැහැ. මේ සක්මන් භාවනාවදී හොඳින් අපි අවධානය යොමු කරන්න යොමු කරන්න අපේ අවධානය ලක් වෙන්නේ ධාතු ස්වභාවයන්. පටවි ධාතුව, ආපෝ තේජෝ වායෝ ධාතු ස්වභාවයන්. මේ හැම ධාතු ස්වභාවයක්ම ඇත්තටම හේතුන් නිසා හටගත් දේවල්. ඒවා අපි හොඳින් නිරීක්ෂණය කරලා නිරීක්ෂණය කරන් ඒවා අපිට කියාපාන්නේ නැත්නම් ඒවා අපිට පෙන්ලා දෙන්නේ ඒගොල්ලන්ගේ ස්වභාවය, ඇත්ත ස්වභාවය. ඒවා කොහොමද හටගන්නේ, කොහොමද වෙනස් වෙන්නේ, ඒවා කොහොමද නැතිලා යන්නේ, ඒවා අපිට පාලනය කරන්න පුළුවන්ද? ඔන්නවත් ඒවල් තමයි අපිට කියලා දෙන්නේ. අපි අපි හිතන් ඉන්නේ හැබැයි වෙන විදිහකට මේවා ඔක්කොම මගේ කරගෙන මේවා තමයි මේ ටික මගේ ටික තමයි හොඳම කියලා හිතාගෙන අනිත් එක්කෙනාගේකට වඩා මගේ එක හොඳයි කියලා හිතාගෙන ඉතින් ওই විදිහට අපි নানা ප්‍රකාර අවිද්‍යාවක තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි හොඳට හිත එකඟ කරලා මේ දිහා බලන්න බලන්න අන්න මේකේ යථා ස්වභාවය තේරෙන්න ගන්නවා. ඉතින් එතන ඒ තේරුම් යෑමම විපස්සනාවක්. මුලදී හැබැයි අපි මේකේ ස්වභාව ලක්ෂණ දැක ගන්න ඕනේ. නැත්නම් යාගොල්ලන්ට ආවේනික පෞද්ගලික ලක්ෂණ දැක ගන්න ඕනේ. පඨවි ධාතුවට උන ආවේනික ලක්ෂණ තියෙනවා. ආපෝ ධාතුවට ආවේනික ලක්ෂණ තියෙනවා. තේජෝ ධාතුවට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒවා අන්න හොඳින් තේරුම් ගනිමින් යනවා. තේරුම් ගනිමින් ඉන්නකොට ඉන්නකොට ඒගොල්ලෝ අපි අපි ඒ ඒ දේ නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන්න ඒගොල්ලන්ගේ හැසිරීම හරහායි විදර්ශනාවක් වැඩෙන්නේ. මේක මේ අපි වෙනස් කරනවා නෙමෙයි ඒගොල්ලොම ස්වාභාවිකව වෙනස් වෙනවා. ස්වාභාවිකව වෙනස් වෙනකොට අන්න අපි තුල ප්‍රඥාවක් අවදි වෙනවා. මේක නිරීක්ෂණය කිරීම හරහා අස්පනා අපිට දැකීම හරහා. එහෙම නැතු අපි මේක අනිත්‍යයි අනිත්‍යයි කියනවත් දුක්ඛයි දුක්ඛයි කියනවත් අවශ්‍ය නැහැ. මේගොල්ලෝ පෙන්වන්නේ මේ අනිත්‍ය ස්වභාවය තමයි. හොඳයි. සමනස ඒ යෝග්‍යයගේම පර්යංක භාවනාව හිඳින අරමුණ සිහි කර භාවනාවට වාඩි උනේමි. දිග කෙඩි වශයෙන් හුස්ම රැල්ලේ සිහිය පවත් පවත්වන විට හුස්ම රැල්ල ක්‍රමයෙන් සිහින්ව එකඟතාවයටපත් විය. එම එකඟ බව තුලින් සිහිය පවත්වාගෙන සිටින විට ආලෝකමත් ගතියක් ඇති විය. ඒ දෙස නොසෙල්ලී බලා සිටින විට ක්‍රමයෙන් එය තීව්‍ර වී මදින් මද නැති වී යයි. කයේ උදර ප්‍රදේශයේ රිදීමක් ඇති වූයෙන් එය හේතුඵලයක් බව තේරුම්ගෙන අනිත්‍ය ලෙස මෙනෙහි කෙලෙමි. සිතේ සතුටක් වර්ධනය වූ අතර එවිට හේතුඵලයක් ලෙසින් වටහාගෙන සතුටද අනාත්මයට පත්වන බව මෙනෙහි කෙලෙමි. මේ தત્ත්වය විනාඩි 15ක් පමණ පැවති අතර සමාධිමත් බව ක්‍රමයෙන් අත්පා සෙලවීම නිසා අඩු වූයෙන් භාවනාව අවසන් කෙලෙමි. සමාධිමත් බව පවතිද්දීම භාවනාව විදර්ශනාවට නගමින් කරගෙන යන ආකාරය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් එතනදිත් කියන්න තියෙන්නේ අතම සමාධියක් එක තමයි විපස්සනාව යන්නේ. අපි ඉස්සෙල්ලා සමාධියක් හදාගන්නවා. හිතේ ඒකාග්‍රතාවයක් හදාගන්නවා. හිත විසිරලා තියෙද්දි මේ කටයුත්ත කරන්න බෑ. හිත ඒකාග්‍රව දැන් තියෙනවා. ඒ ඒකාග්‍රතාවය අපි යොමු කරනවා අපිට ඕන වේදනාවක් දිහා බලන්න. එතකොට අන්න වේදනාව සමහරලාට මුලදී ඒ තරම් යමක් තේරෙන්නේ නැහැ. දැන් නිකන් තනි වේදනාවක් වශයෙන්. නමුත් අර හිතේ සමාධිමත් භාවය නිසාම අර වේදනාව හොඳින් එකනම නිරීක්ෂණය කරමින් ඉන්නකොට මොන මේ වේදනාව තනි වේදනාවක් නෙමෙයි. මෙතන තව ටිකක් වේදනා රසක් තියෙනවා කියන සමාහයට වැටෙන්න පුළුවන්. මොකද අර හිතේ සම්පජඤ්ඤය දියුණු වෙන්න දියුණු වෙන්න මෙතන මේ වේදනාව එකක් තනි ඒකකයක් නෙමෙයි. මෙතන පුංචි පුංචි වේදනා රසක් තියෙනවා කියලා වැටෙන්න පුළුවන්. මේ එක එක වේදනාවටත් ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න. මේ එක එක වේදනාවක් එතනම හට ගන්නවා එතනම නැතිලා යනවා. අන්න ඒ වගේ දෙයක් සමහරට පෙනෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. ඒ දේවල් හොඳට නිරීක්ෂණය කරමින් යාම තුළ විපස්සනාවක් වැඩෙනවා. ඒ කියන්නේ අත්‍තරම අපි බලෙන් විපස්සනාව වැඩව වැඩවීමක් නෙමෙයි මෙතනදි කරන්නේ. විපස්සනාව ස්වාභාවිකව වැඩිම සඳහා උවමනා කරන හේතු ටික සකස් කර දීමයි කරන්නේ. හොඳට හිතේ ප්‍රඥාවක් අවදි කරලා එහෙම නැත්නම් හිතේ සමාධියක් හදාගෙන ඒක නිරීක්ෂණය කිරීම හරහා ඇත්ත ඇත්සැටියෙන් වැටහෙනවා කියන එක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඉබේ කියන්නේ මේ මේ අපි ඕමනා කරන හේතු ටික සකස් වීම නිසා සිද්ධ වෙන දෙයක්. ඒකයි ඔය චේතනාකරණීය කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකදී බුදුහාඳුරෝ කියනවා මේ සමාහිත වූ හිතක් ඇත්තාට මේක මේ යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙනවා කියන එක ස්වාභාවික දෙයක්. ඇති වෙනවා කියන එක මේක මේ ධර්මතාවයක්. ඒකට චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැ කියනවා. කියන්නේ හිතේ එකඟතාවයක් හොඳට හදාගෙන වැඩි කාල පරිච්ඡේදයක් ඒ එකඟතාවයත් එක්ක ඒ යම්කිසි ධර්මතාවයක් නිරීක්ෂණය කරනවා නම් අපි තුමු ඔන්න වේදනාවක් නිරීක්ෂණය කරනවා. වේදනාවක් නිරීක්ෂණය කරනවා නම් වේදනාවේ හෙළවීම් ටික නැත්නම් වේදනාවේ මේ මේ පරිවර්තනය නැත්නම් වේදනාවේ සම්පූර්ණ ජීවිත කාලය ඔන්න අපිට වැටහෙන්න ගන්නවා. ඉතින් මේ වැටහීම හරහා තමයි ඇත්තට සටින් අපිට තේරෙන්නේ වේදනාව කොහොමද හැසිරෙන්නේ. වේදනාව කොහොමද ඇති වෙන්නේ? වේදනාව ඇති වෙන්න මොනවාද හේතු? ඔන්න ඔයගේ දේවල් අපිට තේරෙන්න තේරෙන්න අනේ ඒ හරහාන යථාභූත ඥාන දර්ශනයක් ඇත්ත ඇත්තටම තේරෙන ගන්නවා. ඒක තේරුණා නම් ඔන්න ඊට පස්සේ ඊළඟ ප්‍රතිඵලයට ඒ තේරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නැත්නම් හොඳට මුහුකුරා යෑමක් හොඳට අපි මේ දිහා බලමින් හිටියා. ඔන්න එතකොට අපි තේරුම් යනවා මේක මෙන්න මෙහෙමයි, මේක මේක මෙහෙමයි, මේක මෙහෙමයි. ඒක හොඳට තේරුම් ගනිමින් ඉන්නකොට ඔන්න ඊළඟ පියවරට ඉබේටම යනවා. හේතුඵල ධමයක් වශයෙන් යන්නේ. එහෙම නැතු අපිට නිකන් තල්ලු කරන්න බෑ ඊළඟ ස්ටේජ් එකට යන්න කියලා. අපිට තියෙන්නේ මේක හොඳින් බලමින් ඉන්නයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපේ අපි හිතමු දැන් ඔන්න අපේ අඹ ඇටයක් පැල කළා. මොකට වතුර ටිකක් දාලා ඊට පස්සේ ඔන්න සතුන්ට කන්න නොදී ඔන්න ආරක්ෂා කරගෙන ඉන්නවා. ඔන්න එතකොට ඔන්න පුංචි පැලයක් හට ගන්නවා. ඊට අපි හිතමු ඔන්න ඕකටත් වතුර ටිකක් දානවා. උමනානම් පොහොර ටිකක් දානවා. හොඳට අවුව ටිකක් උත් වැටෙන්න සලස්සනවා. ඒ උමනා කරන කටයුතු ටික කරනකොට ඔන්න ඒ අඹ පැලේ ඔන්න ටික ටික වර්ධනය වෙනවා. අපිට බෑ දැන් අතින් උස්සලා මේ අඹ පැලේ වර්ධනය කරන්න බෑ. අපිට තියෙන මේ වමනා සාධක ටික සලස්සන්නයි තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි පසනාවෙදිත් සිද්ධ වෙන්නේ. අපි කරන්නේ මේ වමනා හේතු ටික සකස් කරලා දීමක්. හේතු ටික සකස් කරලා මේ වැඩේ දිගට කරනවා නම් අන්න ප්‍රතිඵලය වශයෙන් විපස්සනාවක් වැඩෙනවා. ඒක තමයි සාමාන්‍ය සිද්ධිය. 6 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින්වහන්ස. පසුගිය දිනක ඔබ වහන්සේ දුන් උපදේශ පරිදි භාවනාව ආරම්භීමි. මාගේ මූල කමඨහන සක්මන් භාවනාව හා ආනාපානයයි. සක්මන සිටින ඉරියව්ව මෙනෙහි කර සක්මන ඇරඹීමි. ඔසවනවා, තබනවා යනුවෙන් මෙනෙහි නොකර පාද ස්පර්ශයට පමණක් සිත යෙදීමි. හරිම පහසුයි. සිත විසිරෙන්නේද නැත. පාදයේ වැල්ලේ එරීමේදී ඇතිවන රළු බව, ඕලාරික බව හොඳින් දැනේ. පා එසවීමේදී ඒවා රළු බවින් මිදී සිසිලසක් දැනේ. දනහිස සහ තුනටිය පාදය නැමෙන දිගහැරෙන බව අත්දකිමි. පාදයෙන් පාදයට සිරුරේ බර දෝලණය වෙයි. සිරුර දෙපසට පැද්දෙයි. එක් පාදයකට බර වැටි ඇත. වැටි අනෙක් පාදයේ ලිහිල් සැහැල්ලු බවක් ඇතිවෙන බව අත්දකිමි. ක්‍රමයෙන් සිත අරමුණේ වෙලී යන බවක් දැනුනි. හිසෙහි කසමින් දුවන ස්වභාවයක් හා හිස යම්කිසි වරපටකින් තද කරන බවක් අත්දුටිමි. මේවා භාවනාවට බාධක නොවිය. විනාඩි 45ක් පමණ මෙසේ සක්මන් කළ අතර සිත විසිරීම් දෙක තුනක් මුලදී සිටුවද තප්පර ගණනකදී අරමුණට සිත පැමිණියහ. පර්යංක භාවනාව. බංකුව මත වාඩි වී ඉරියව්ව මෙනෙහි කර ආශ්වාස ප්‍රශ්වාස ලෙස මෙනෙහි නොකර හුස්ම ඉහළ පහළ යාම දෙස පමණක් බැලීමි. ආශ්වාසය කෙටිය. එය සියුම්ව පටන්ගෙන වර්ධනය වී සියුම්ව අවසන් වූද කෙලවර යම් තැනකදී නවතින බව දැනුනි. සියුම් විරාමයකින් පසු සියුම්ව ඇරඹෙන ප්‍රස්වාසය වර්ධනය වී උණුසුම්ම පිටතට ගලා යයි. නැවත ප්‍රස්වාසය ඇරඹෙන්නේද විරාමයකින් පසුවය. සිත විසිරීම් කීප විටක් සිදුවද ඊතා ඉක්මනින් අරමුණට පැමිණේ. ටික වේලාවකදී සක්මනේදී මෙන් හිසෙහි සහ මුහුණෙහි කසමින් දුවන ස්වභාවයක් දැනුණද ඒ භාවනාවට බාධකයක් නොවිය. ක්‍රමෙන් ආනාපානයේ සියුම් විය. තව තවත් සියුම් වන විට සිරුර ඉදිරියට නැමී ඇති බවක් වැටහුණි. එය ක්‍රමයෙන් නිවැරදි කරගෙන යද්දී හුස්ම රැල්ල නොදැනෙන තරමටපත් විය. දැන් සිරුරේ ඇදුම් කන ස්වභාවයක් හා නලියන ස්වභාවයක් ඇතිවිය. ඒවා බාධක කර නොගෙන නිසල බව හා ශූන්‍ය බව අත්දකිමින් ටික වේලාවක් සිටියෙමි. දැන් බංකුවේ වාඩි වී සිටි පෙදෙස රත්වන ගතියක් සහ වේදනාවක් හට ගැනුනි. සිරුරේ විවිධ තැන්වල පොඩි වේදනාවක් තිබුණද වැඩි වේදනාවක් දැනුනේ සිරුරේ යට කොටසට සිත යෙදීම. එම පෙදෙස ඇදුම් කන පුපුරු ගසන ස්වභාවයක්ද විටක නලියන ස්වභාවයක්ද ඒ සමග කුඩා අංශු වශයෙන් ඡේදනය වන ස්වභාවයක්ද අත්දුටිමි. අබෑට තරම් කුඩා බබුලු කොටසක් දඟලන ස්වභාවයක්ද අත්විඳිමි. මේ වන විට සිරුරේ අනිකුත් වේදනාවන් පහව ගොස්ය. ඊටාම සුවදායක බවක් දැනුනි. හරිම සැහැල්ලුයි. පිටත කුඩා සතුන්ගේ හඬක් ඇසේ. මුළුතැන්ගෙයි පොල් ගාන හඬ වැනි දෑ ඇසුණත් සිත විසිරී නොගොස් එම ශූන්‍යතාවය අත්විඳිමින් පුදුම සතුටකින් පසුවීමි. උදෑසන දාණයට සීනුව නාද විය. ගෞරවනීය ස්වාමින්වහන්සේ අත්විඳි දේ නිවැරදි කර ඉදිරි මඟ පහදා දෙන සේක්වා. හොඳයි. අ මෙතෙන්ද හැබැයි කියන්නේ අපි මතුවෙන අරමුණු ටික තව ටිකක් නිරීක්ෂණය කරන්න මේ කාගෙද කියලා දැනගන්න පුළුවන් මට. ඒ කියන්නේ තාම දැන් තාම අරමුණු ටික දැන් විසිරෙන්නේ නැතුව ඒ අරමුණු ටිකේ නිහිත පවත්වන්න පුළුවන් නේද? පුළුවන් සල්. හොඳ ඒ ටිකේ වෙන දේ බලන්න. ඒ කියන්නේ දැන් අපි දැන් මුලදී දැන් අපි එක එක එක්කනට එක එක කමටහන් දෙන්නේ එහෙනම් පටලව ගන්න එපා. අනිත් අයගේවා අනිත් එකෙක් වෙන කෙනෙක් කරන්න යන්න එපා. මෙතෙන්දි දැන් අපි සාමාන්‍යයෙන් හොඳට අරමුණක් නිරීක්ෂණය කිරීම අවශ්‍යයි. අරමුණක නිරීක්ෂණය කිරීම හරහායි අපිට ත්‍රිලක්ෂණයක් වැටහෙන්නේ. අනිත්‍ය දුකනාත්ම වැටහෙන්නේ. වැටහුණාට පස්සේ අපි හිස් බවකට යනවා නෙමෙයි මේක වැටහීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිත තමයි ඒක අතහරින්නේ. හිතර තමයි ඒක එපා වෙන්නේ. දැන් හිතන්න මෙහෙම දෙයක්. දැන් ඔකට බුදුරජාණන් වහන්සේට ලස්සන උපමාවක් දෙනවා. ඔන්න හිතන්නලු මේ අන්ධ මිනිහෙක් ඉන්නවා කියලා. මේ අන්ධ මිනිහාව හැබැයි කවුරු හරි අසත්පුරුෂයෙක් රවට්ටලා එයාට කොහොම හරි විකුණනවා මේ අපවිත්‍ර වෙච්ච ඇඳුමක්. හොඳ. දැන් දූලි ගෑවිච්ච බොහොම අපවිත්‍ර වෙච්ච ඇඳුමක් ලොකු ගානකට විකුණන හරි ලස්සන ඇඳුමක් කියලා. දැන් මේ මනුස්සයා ඉතින් ඕක ඇඳගෙන මගුල් ගෙදෙට්ටත් යනවා, දාන ගෙදෙට්ටත් යනවා. ඉතින් දැන් මොකද හරි ලස්සන ඇඳුමක් කියලා හිතන් ඉන්නේ. ඊට පස්සේ දැන් මේ අන්ධ මනුස්සයාගේ ඥාතියෝ ටික එකතු වෙලා මේ මනුස්සයාව වෛද්‍යවරයෙක් ගාවට එකන් ගිහිලා මොකක් හරි උපක්‍රම හරහා දැන් මේ මනුස්සයාට S2 සනීප වෙනවලු. තේරෙනවද? දැන් ඇස් දෙක සනීප වුණාට පස්සේ දැන් මෙයාට පේනවනේ දැන් ඇඳන් ඉන්න එක. ඇඳන් ඉන්න එක පේනුනහම යා මොකද කරන්නේ? ඒක ඉවත් කරලා දානවා. ඒක ඉවත් කරලා දානවා. ඇයි ඒ ඉවත් කරන්නේ? ඒක කිල්ටි කියලා දැක්කේ කියලා දෙන හැදැකීම නිසා. එතකොට මේක මේ අනිත්‍යය දැන් කියන්න ඕනේ නැහැ නේ ඉවත් කරන්නයි කියලා. එයාටම වැටහුණා. වැටහුණා. අන්න ඒකයි. අන්න ඒ වගේ තමයි අපේ හිතටත් මේ ඇත්තට සතියෙන් දකින්න නැති හින්දා තමයි ඕක අල්ලගෙන ඉන්නේ. තේරුණාද? හරි. ඒතර දැන් මේක ඇත්තට සතියෙන් තේරුණා නම් හිතම ඕක අත්හරිනවා කියන එක ස්වාභාවිකයි කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක ධර්මතාවයක් වේ. අපි අලුතෙන් ආයේ මේක අත්හරින්නවත් අපි ගෙනහිල්ලා ආයේ ශුන්්‍යතාවයේ තියන්නවත් ඒ මොකක්වත් අවශ්‍ය නැහැ. මුලදී හොඳට හිතට මේක පෙන්ලා දෙන්න ඕනේ. මේකේ ඇති වෙන නැති වෙන ස්වභාවය පෙන්ලා දෙනවා. මේක නිරන්තරයෙන් මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන හැටි පෙන්ලා දෙනවා. Tamanට මේක පාලනය කරගන්න බැරි හැටි, මේක ඇතුලේ සාරයක් ගන්න දෙයක් නැතිව හැටි, මේක තියෙන බොල් ස්වභාවය, මේ ශූන්‍ය ස්වභාවය පෙන්ලා දෙනවා. පෙන්ලා දිදී තමයි අපි ඉන්නේ. අපි එහෙම කටයුතු කරමින් ඉන්නකොට එයාට මේ ඇත්ත පේන්න සලස්වනකොට තමයි එයා අතහරින්නේ. හිත තමයි අතහරින්නේ අපි නෙමෙයි. අපි ඔව්. ඒ නිසා දැන් මහත්යට තියෙන්නේ දැන් ඔන්න දේවල් දැනෙනවා. මේ දැනෙනකොට එයා දිහා ඒ දිහා ඒ දේවල් දිහා හොඳින් බලන්න. කොහොම නිශ්ශබ්ද මනසකින් බලන්න. කියන්නේ දැන් මෙතෙන්දී අරමුණු බහුල නැති ඇත්තට කතාව සමනය වෙච්ච තර්ක අයින් වෙච්ච බොහොම නිශ්ශබ්ද මනසක්. අන්න ඒ බඳු නිශ්ශබ්ද මනසකින් මේ දේවල් හොඳින් බලමින් ඉන්නවා. ඒ බලමින් ඉඳීම තමයි අපේ යුතුයකම වෙන්නේ. බලමින් ඉඳීම හරහා තමයි ප්‍රඥාවක් වැඩෙන්නේ. ඒ ප්‍රඥාවේ යම් අවස්ථාවක තමයි හිත අතහරින්නේ. තේරුණාද? හිත තමයි අතහරින්නේ. අපිට ඕක බලෙන් අතහරවන්න බෑ. ඉතින් ඒ නිසා හිත අතහරිනකම් අපිට තියෙන වැඩේ කරගෙන යන්න විතරයි අපේ අපේ පාඩුවේ අපේ වැඩේ කරගෙන යනවා. හිත කැමති වෙලාවක අතහැරි. එයාට අවබෝධය ආවහම යාම ඉබේ අතහැරලා දානවා. ඒක සිද්ධ වෙන්නේ. ඒක ධර්මතාවයක් වශයෙන් වෙන්න ඉඩ හරින්නේ නැහැ තියෙන්නේ. ඒ නිසා අපි අර මේ සමහර යෝගීන්ට කියනවා මේ දැන් එකන ඔය ඔය දේ දැන් කාලයක් සිද්ධ වෙනකොට හිත අතහරිමින් යනවා. දැන් ඔන්න අරමුණත් එක්ක නිකන් දුරස්ත භාවයක් ඇති වෙනවා. අරමුණ දැඩිව අල්ලන්නේ නැහැ. අරමුණ නම් පේන්නේ නිකන් දුරින් ඉන්නවා වගේ. අන්න ඒ වගේ පැතිවලට එනවා. එතකොට අන්න ටික ටික ඒ පැත්තට යොමු කරන්න පුළුවන්. දැනට හැබැයි ඒක බලෙන් කරන්න යන එක සුදුසු නැහැ. ඒ වෙනුවට දැන් මේ මතුවෙන මතුවෙන අරමුණ හොඳින් නිරීක්ෂණය කරමින් යන්න. මේක වෙන්නේ මොකද්ද කියලා පෙන්ලා දෙන්න හිතට. හොඳට හිතට සමීපව පෙන්ලා දෙනවා මේ අරමුණු කොහොමද හැසිරෙන්නේ. මේවා කොහොමද හටගන්නේ කොහොමද මේවා වෙනස් වෙන්නේ කොහොමද මේවා නැතිලා යන්නේ කොහොමද ආයෙත් තවත් වෙනක හටගන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද නැතිලා යන්නේ කොහොමද කියලා නිකන් හොඳට පෙන්ලා දීම තමයි අපේ යුතුයකම තියෙන්නේ. කරගෙන යන්න පුළුවන්ද? හොඳයි හොඳයි. හත්වෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස. ඊයේ ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් අනුව සිත දෙස නැතහොත් සිතුවිලි දෙස බලා සිටින්නට පටන් ගත්තා. කමඨහන සුද්ධ කර ගැනීමට ලැබීමෙන් නැගුණු සුපහසන් හැඟීමත් සිත කයෙන් අතහැරී සිත දෙසටම නැමීමත් සමග විශාල බරක් අතහැරී ගියාක් මෙන් හැඟුණා. එවෙලෙහි සිතේ විශාල ප්‍රබෝධයක් මතු වුණා. කලින් කමඨහනේදී හුස්ම රැල්ල අල්ලාගෙන සියලු විස්තර බලා ඉන්පසුයි අතහැරියේ. නමුත් දැන් ඒ මොහොත නමුත් ඒ මොහොත එන අරමුණු ඒ මොහොතක් පාසාම ඉබේටම අතහැරී යන බවක් වැටහි යනවා. කයෙහි නිබර බවක් දැනෙන්නේ සැහැල්ලුය. කමඨහන පිරිසුදු කර දුන්නාට ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා. හවස පර්යංකේදී අරමුණක් නොගෙන සිතින් සිත දෙස බලා සිටීමේදී මුල් විනාඩි 5ක් 10ක් යනතුරු පමණ සිතුවිලි පැන නැගුණේ නැහැ. එසේ සිතුවිලිද නොමැති කයෙහි සංවේදනයක්ද නොමැති නොමැතිව සිටීමට හුදු භාවයක් just being නිකන් නොහේ ඉන්නවා. 아무තු විශේෂ සකස් කිරීමක් නැහැ. හරියට ඔබ වහන්සේ දේශනා කළ පරිදි අර සුදුරෙද්ද වාගේ. නමුත් එය බලහත්කාරයෙන් සැකසුවක් නොවේ. එය එහි සැබෑ ස්වභාවයම වූවා. හරියටම දියපිරුණු නිසල විලක්සේ. කෙසේ වුවත් පසුව සිතුවිලි ඇති වී නැති වී ගියා. එක් අරමුණක් මත සිත ඒකාග්‍ර කළ යුතු වූයේ නැති බැවින් ඒ වාට ඒ පැමිණි විදිහටම යන්නට හැරියා. සිතුවිලිද ඇති වී ඒකාකාරයටම නැති වී ගියා. ඒ සිතුවිලි සමහරක් උඩ පමණක් දිගින් දිගටම ප්‍රපංච ගොඩනගෙන බවක් දැනුණා. ඒවා මොනවාදයි කීමට තරම් මතක නැහැ. මෙලෙස නැගෙන සිතුවිලි වලින් ක්‍රියාත්මක භාවයට පත්වී අඩුම වශයෙන් දැනීම් මාත්‍රයක් හෝ ඇති කරන්නේ කොපමණ සුළු කොටසක්ද යන්න අවබෝධ වීමෙන් මෙම සිතුවිලි පැන නැගීම මොනතරම් අර්ථ විරහිතදයි සිතුණා. සවස තේ විවේකයේදී සත්‍ය වශයෙන්ම ගිලන්පස අවශ්‍ය නැතුව තිබියදී ගිලන්පස සඳහා සිත බල කරන ආකාරය දුටුවා. එමගින් සමහර සිතුවිලි පුරුද්දක් මත ඇතිවන බවක් තේරුම් ගියා. එසේම සිතුවිලි වල පොළඹවන සුළු බවක්ද තිබුණා. එකම දේ දෙපාරක් සිතින් කියා සිටන ගතියක් වගේ. කාමරය අසලට ගිය විටදී මුහුණ සේදීමේ අවශ්‍යතාවයක් නැතත් කණ්ණාඩියෙන් මුහුණ බැලීමට සිතෙන් සිතුවිල්ලක් පැන නැග්ගා. රූපේ කෙරෙහි වූ යම් බැඳීමක් මෙයට හේතුව වශයෙන් සිතින්ම දැනගත් අතර එවිටම හැඟී ගියා මේ සෑම සිතුවිල්ලක්ම එක්කෝ ලෝභ, ද්වේෂ, මෝහ නැත්නම් අලෝභ, අදෝෂ, අමෝහ යන හේතු ධර්මතා පදනම් කරගමින් පවතින බව. අනුශය ධර්ම සිත හරහා සිතුවිලි ලෙස ක්‍රියාත්මක වෙමින් කයේ හෝ වචන හසුරුවන බවද මනවින් වැටහි ගියා. සිත සියල්ලට පෙරටු බව දැනුණා. සිත හා කය අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති බවත් සිතට අනුව කය පීඩන බවත් තේරුණා. මීට පෙර රූපයක් දැක දැකපු රූපය හඳුනාගෙන ඒ මත ප්‍රපංච කර අවසානයේදී තේරුම් ගත්තේ සිතුවිලි ඇති වී නැති වී ගිය බව. දකින රූපයට නම් තැබීමක් එහි පරණ මතක සියල්ල එකවර සිතට ගලා ආවා. එහෙත් දැන් ජීවිතයේ ප්‍රථම වතාවට සතියෙන් සිතුවිලි දෙස බලන්නට පටන් ගත් විට දැකීම දැකීමකින් කෙලවර වන බව හැඟී ගියා. ඇත්ත වශයෙන්ම බලන්නේ අසන්නෙක් නොව ඇත්ත වශයෙන්ම බලන්නේ ඇසෙන් නොව සිතෙන් බවද වැටහුණා. පෙනෙන රූපයට නිමිති අනුනිමිති ගොනු කිරීමෙන් දැකීම මාත්‍රය සිත විසින් කෙනෙක් දෙයක් බවට පත් කරලාමයි නවතින්නේ. එවිට බලන මම සහ දකින දෙයක් සිත විසින්ම ඇති කරන බව පෙනුණා. ඡායා මාත්‍රය මාත්‍රයකින් ඇස සංවර කරගෙන හොත් සිතට පීඨා සිටින්නට බැහැ නේද කියා සිතුණා. එසේම ස්වාමින් වහන්සේ සිතින්ම මේ ලෝකයේ තනන බවත් සත්‍යයක් බවට වැටහි ගියා. සෑම හොඳ නරකයක්ම සාදන්නේ සිත විසින්මයි. සිත විසින් වරකදී සැපයක් ලෙස පෙන්වා දුන් දෙය තවත් වරකදී දුකක් ලෙසද පෙන්වා දෙනවා. පර්යංකයේදී ඉරියව්ව මාරු කරන විට මේ බව තහවුරු කරගත්තා. එසේම ස්වාමින් වහන්සේ සිතුවිලි නිරන්තරයෙන් ෂණයෙන් ෂණය පාසා පෙරලෙන්නක් බවත් වරහන් ඇතුළ අනිත්‍ය. තදින්ම වැටහි ගියා. කයෙහි අනිත්‍ය ස්වභාවය තරම් ප්‍රකට නොවුවා. නොවුන නමුත් මේ සිතුවිලි නම් මොහොතක් මොහොතක් පාසාම වෙනස් වෙමින් පවතින බව නම් ඊටාම හොඳින් දැකගත හැකිය. වැඩිපුර සිතුවිලි ඇසෙන් දකින රූපහරව හටගන්නා බව පෙනී ගියා. සම්පූර්ණ සතිය පිහිටුවීම තුලින් ගඟක්සේ ගලන්නා වූ හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නිරුද්ධ වන්නා වූ සිතුවිලිද මම මගේ කර නොගෙන පාලනය කරගත හැකි කියා සිතුණා. තවදුරටත් ඔබ වහන්සේටගේ උතුම් අනුශාසනය අයදිමි. කාගේද කියලා දැන් මෙහෙම පොඩි දෙයක් කරන්න. දැන් හිත දිහා බලන් ඉන්නකොට සිතුවිලි ආපොදෙන් හැබැයි ඒවා එක්ක අපි අලුතෙන් හිතන්න යන්නත් එපා. දැන් මෙතනදී ඒ කියන්නේ දැන් අපිට පුළුවන් දැන් මේ දේවල් දකිනවා දැක්කම ආගම මේක මෙහෙම වෙන්නේ නැති මේක මෙහෙම වෙන්නේ නැති කියලා හිතන්න පුළුවන්. එහෙම හිතලා ගනින්නලා කරන්න යන්න එපා. එහෙම ගත්ත සබහාද තියෙන්නේ මේ. ස්වාමීන් වහන්සේ මෑණින් වහන්සේ කෙනෙක්ව දැක්කා කියලා. ඔව්. එතකොට මේ ආ මේ මෑණියෝ අර මට මීට කලින් මුණ ගැහිලා තිබෙනවා. මේ අහවල් හිත කියවනවනේ. එහෙමයි සමහරවිට. එතකොටම මේ මට තේරුණා දැන් එහෙම නැතුව මේකට මෙච්චර දේවල් කියන්නේ නැතුව මේක නවත්තන්න පුළුවන් නේද? එතකොට හිතේ එහෙමයි සමහරවිට. පුළුවන් තරම් දැන් කියන්නේ අපේ දැන් හිතේ බොහොම පුංචි සිතුවිලි කීපයක් මුලින් හටගන්නවා. අපි තමයි ඒකට එකතු කරන්නේ. අපි මේකට තව කෑල්ලක් අමුණලා මේක තව ටිකක් හැදලා ලස්සන කරලා මේක ඔන්න ලොකු කතාවක් බවට පත් වෙනවා. අපිට අපිට කරන්න තියෙන්නේ මේ කතාව ලොකු කතාවක් වෙන්න කලින් මුලින්ම අතල දාන්න තියෙනවා. එතකොට එතකොට හිතේ ඇති වෙන හරි නිස්කලංක බවක්. නිශ්චල බවක්. ඒ නිශ්චල හිතට තමයි හොඳට තේරෙන්නේ. දැන් මෙතන යන්නේ තර්ක ඥානයක් නෙමෙයි අවදි කරන්නේ. හොඳට නිකන් නිශ්ශබ්ද මනසකින්, කියන්නේ කතා නොකරන මනසක් කියලා හිතාගන්න. හිත ඇතුලේ කතාවක් නැහැ. දැන් අපිට සාමාන්‍යයෙන් එක්කෙනෙක් කියන උපදෙස් දෙනවා අනිත් එකන අහ ගන්නවා මෙයාත් එක තර්ක කරනවා මෙයා ආයි තව එකක් කියනවා ඔහොම කතියක් අපේ හිතේ ඇතුලේ තියෙනවානේ. ඒක සම්පූර්ණ සමනය වෙනවා. දැන් තියෙන්නේ ඒක නිකන් බොහොම නිෂ්කලංක මනසක්, නිශ්ශබ්දව බලන මනසක්. ඊයේ කමටහනෙන් පස්සේ නිකන් හිත පොඩක් ඇවිස්සනා වගේ වුණා සවනහස. එතකොට මම මං හිතන්නේ අර සිතෙන් මොන මොන හරි දැනගත්තා ඔක්කොම එකපාරට ගලාගෙන ගලාගෙන ගලාගෙන එනවා එනවා වගේ දැනුණා. එතකොට මේ ඊයේ ඔක කොටින් මම හිතන්නේ මට හරියට නිින්ද ගියෙත් නැතුව වගේ <laughs> කියන ගත්තා. මේකම මේකම තේරෙන්න ගත්තා කියලා නිකන් මේ හරි හරි මේකත් තේරෙනවෝ දැන් මේකත් තේරෙනවෝ දැන් මේකත් තේරෙනවා වගේ. නමුත් ආයි මට තේරුණා දැන් මම කලබල වෙලා. ඊට පස්සේ මමම හිතුවා දැන් එතකොට එතකොට එතකොට ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ තර්ක ඥානේ ආය අවදියෙන්නේ. එහෙමයි සමහරවිට. ඒ ඒ පැත්ත වැරදි ආයි. එහෙනම් අපි දැන් පොඩි අවබෝධයක් එනවා. ඒක නිවැරදි. ඒක ඒකට අපි අතින් දාන්න යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිට තියෙන ආවා ප්‍රශ්නයක් නැහැ. යාත් පැත්තකින් ඉඳලා අපි බොහොම ආය නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්දව ආයෙත් බලනවා. ආ මොකද්ද මේ වෙන්නේ කියලා නිශ්ශබ්ද බලනවා. නිශ්ශබ්දව බලන්න බලන්න තමයි ඇතුලේ ප්‍රඥාවක් හැදෙන්නේ. මෙතන ඇතුව මේ කියන්නේ හිතලා ගත්ත ප්‍රඥාවක් නෙමෙයි. දැන් අපිට හිතලා තර්ක කළා පොත් බලලා බණහලත් ප්‍රඥාව කවදි කරගන්න පුළුවන්නේ. ඒක නෙමෙයි මේ කරන්නේ. ඒ වෙනුවට බොහොම හිත සංසිඳවලා හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරවලා කතාව අඩු කරවලා එයාට පෙන්වලා දෙනවා මෙන්න මේකයි தත්ත්වය. එයා දැන් නිකන් හිතන්න මෙහෙම අපි හිතමුන්න අපි යනවා මේ දියැලක් බලන්න. දියැලක් බලන්න ගියාම දැන් අපිට පුළුවන් ආ දැන් මේ දියැලල ගැන අපි කියවනවා ඇතුලෙන්. ආදියැල මෙහෙමයි දියැල මෙහෙමයි අර පොතේ මෙන්න මෙහෙම දියැලක් තිබුණා මේක අර දුම් හිඳ නම් මෙන්න මේ වගේ අරක නම් මේ වගේ කියලා ඇති ඇතුලේ කියවනවා මේක බැලිල්ලක් වෙන බැලිල්ලක් ගැන හිතන්න දියැල බලන්න ගියා මුකුත් නැහැ කතාවක් ඇතුලේ නැහැ ඇස් දෙකින් දියැල බලනවා එතෙන් තමයි යන්න තියෙන්නේ දෙවනි දෙවනි පියවරට තමයි යන්න තියෙන්නේ ඒක මෙතෙන්දිත් අපි හොඳට හිතේ සමාධිමත් බව හදාගෙන ඔන්න හිත දිහා බලාගෙන ඉන්නවා ප්‍රශ්නයක් නැහැ ඔන්න හිතේ ඉලක්ක එනවා ආවා එයා පොඩ්ඩක් නිකන් රඟ දක්වනවා එයා යනවා අපි එයාට සහභාගි වෙන්න යන්නේ ආයෙත් අපි නිශ්ශබ්දයි. ඔන්න ආයෙ තව සිතුවිල්ලක් එනවා. ඒකත් ඉතින් පොඩ්ඩක් රඟපානවා. ඒකත් යනවා. ආයෙත් අපි නිශ්ශබ්දයි. ඔන්න ආයෙ තව සිතුවිල්ලක් එනවා. ඒකත් යනවා. කොහොම කරන්න කරන්න අර සිතුවිලි වැඩි දුර යන්නේ නැහැ. මේගොල්ලෝ එනවා යනවා එනවා යනවා ඉක්මනටම දැන් එන යන එන යන ස්වභාවය වැටහෙනවා. අපි තව තව නිශ්ශබ්ද වෙනවා. ඔය දේ කරන්න. ඔය දේ කරලා තමයි ගැඹුරට යන්නේ. හොඳයි හොඳයි. ඒකට ගොඩක් පිංසිත වෙනවා. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නු දෙන්නේ නැගිටත් ගොඩක් පිංසිත වෙනවා කියන කෙනා. තෙරුවන් සරණයි සාමි. තෙරුවන් සරණයි. 8වෙනි ප්‍රශ්නය. පින්වත් ස්වාමීන් වහන්ස මම ආහාර ගන්නා විටද භාවනාවක් අයදින් සිදු කරන ලැබේ. ආහාරවල ඇති තද ගතිය, මෘදු ගතිය, දියර ගතිය, උණුසුම් ගතිය මෙනෙහි කරමි. සතර මහා ධාතුන්ගේ හට ගැනීම මෙනෙහි කරමි. කුසට ගිය වහාම කුණප කොටස් වලට වෙන් වී සියල්ලද අනිත්‍ය වේ යැයි සිහියට නගා ගනිමි. මෙයත් භාවනාවක් නේද? ඒ ගැන ටිකක් පහදා දෙන්න මැනවි. භාවනාවක් තමයි කියන්නේ අපිට මේක මෙනෙහි කිරීමක් එක්ක යන භාවනාවක්. ඉතින් භාවනා ක්‍රම කීපයක් තියෙනවා. දැන් අනුස්සති භාවනාවල අපි සාමාන්‍යයෙන් මෙනෙහි කරනවා. ඒකෙන් දැන් බුද්ධ අනුස්සතියේදී ඔන්න බුදුහාමයන් වහන්සේ මෙහෙමයි, මෙහෙමයි, අරහං ගුණය මේකයි, භගවා ගුණය මේකයි, ලෝකවිදූ ගුණය මෙහෙමයි කියලා අපි හිතින් මෙනෙහි කරනවා. ඒක එක එක භාවනා ක්‍රමයක්. හැබැයි සතිපට්ඨානයේදී එහෙම හිතින් මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. අපි එතෙන් එතෙන්දි කරන්නේ හදාගත්ත සමාධියෙන් බොහොම නිශ්ශබ්ද මෙනෙහි මේ නිශ්ශබ්ද නිරීක්ෂණය කිරීමක් එතෙන්දි කරන්නේ. ඒක අරිට වඩා හුඟක් ගැඹුරුයි. ඒ නිසා ඔය භාවනාවේදී උනත් පුළුවන් නම් හිත නිහඬ කරගෙන ආහාර ටික වළඳන්න, අනුභව කරන්න. ඒ වෙනකොට Tamanට දැනෙන දේවල් එක්ක ඉන්න. කියන්නේ දිවේදී Tamanට රස දැනෙනවා. ඒ රසවලට මොකද වෙන්නේ? ඇත්තටම අපිට මේ ඔය ආහාර හරහා හොඳ ගැඹුරු භාවනාවක් කරගන්න පුළුවන්. මොකද අපේ දිව ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙලාවේදී. එතෙන්දී ඔන්න බලන්න පුළුවන් මේ දිවට ආහාර පිටක් ස්පර්ශ වෙනවත් එක්කම රහක් Tamanට තේරෙනවා. සමහරට ඒක ඒ රස එතනම නැතිලා යනවා. සමහරට ඒකත් එක්ක ඔන්න දැන් හිතේ තණ්හාවක් හටගන්නවා. දැන් මේක සැප වේදනාවක් කියලා හිත පෙන්ලා දෙනවා. ඒකත් එක්ක ඔන්න තණ්හාවක් හටගන්නවා. ඒක ඔන්න තව පිටක් ඉක්මනට ඔන්න යොහුසුලව තව එකක් දා ගන්න ඕන බලනවා. අන්න තණ්හාවෙන් ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඔන්න වගේ තමන් පොඩ්ඩක් අර මේ ක්‍රියාවලියෙන් පැත්තකට වෙලා බොහොම නිශ්ශබ්දව මේ දිහා බලනවා නම් සෑහෙන ගැඹුරකට යන්න පුළුවන්. එහෙම නැතුව අපි මේක දැන් ආහාර ගත්තා දැන් මේක අපි හිතනවා නම් ආ දැන් මේකේ අරක තියෙනවා මේක තියෙනවා දැන් මෙතෙන්ට යනවා මේක පිළිකුලටපත් වෙනවා ඔන්න යතෙන්ට යනවා මේක පිළිකුලටපත් වෙනවා එතන තියෙන අපි මෙහෙවන ස්වභාවයක් තියෙන. අපි કૃතිමයි මේ දෙන්නේ කරන දෙයක්. ඒක કૃතිමව කිරීමක් නෙමෙයි ඊටාම් වටින්නේ මේකේ යථා ස්වභාවය දැන ගැනීමක්, දැක ගැනීමක් වටින්නේ. අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාව. මම පරයන්කේදී ආනාපානසති භාවනාව නොඅඩමි. මා කරනුයේ බුදුගුණ භාවනාව වැඩිමයි. එය මෙසේය. බුදුගුණ පාඨය මෙනෙහි කරමින් ටික වේලාවක් සිට ඉන්පසු බුදුගුණ පාඨයේ වචන වලින් එකින් එක මෙනෙහි කර ටික වේලාවකින් එක වචනයක් පමණක් මෙනෙහි කරමි. තෝරාගත් වචනය ටික වේලාවක් මෙනෙහි කිරීමෙන් පසු තෝරාගත් වචනේ අකුරක් අරහන් යන වචනය මෙනෙහි කරන විට අ අකුර මෙනෙහි කරමි. ඉන්පසු එම අකුරද මෙනෙහි නොකර සිටිමි. බොහොම සුළු වේලාවක් මෙනෙහි නොකර සිටිය හැකිය. එසේ සංසිඳුණු බවක් මෙම වේලාව තුල පැවතියත් වැඩි වේලාවක් මේ තුල ඉන්නට බැරි නිසා නැවත ආ අකුර පමණක් මෙනෙහි කරමි. මෙලෙස භාවනා කිරීම සුදුසු නොවේද? මේ අතහැර දැමිය යුතුයද? මා සිදු කළ යුත්තේ කුමක්දයි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔව් ඇත්තටම බුදුගුණ භාවනාවෙන් හිත එකඟ කරලා දෙනවා. ඒ වගේම හිතට වමනා කරන යම් පස්සද්ධියක් සැහැල්ලුවක් හදලා දෙනවා. හැබැයි යන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. ඒක මේ විපස්සනාවට හරවන්න නැත්නම් බුදුගුණ භාවනා බුද්ධානුස්සතිය අනුස්සති භාවනා 10ක් පෙන්වනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ත්‍යාගානුස්සති උපසමානුස්සති වගේ මේ අනුස්සති භාවනා 10ක් පෙන්වනවා ඒ 10ෙන්ම යන්න පුළුවන් සීමාවක් තියෙනවා ඉතින් සීමාව සීමාවේ පමණයි අපි කටයුතු කරන්න වෙන්නේ ඉතින් එහාට යන්න බෑ අපි මේ මේ භාවනා ක්‍රමවල ඒ සීමාවන් දන්නවනම් අපිට ඒ සීමාව තුළ ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන් ඊට පස්සේ ඒකේ ප්‍රයෝජනේ අරගෙන ඊළඟට ඊට වඩා වැඩි ක්‍රමයකට යන්න වෙනවා. ඒ නිසා තේරුම් ගන්න තියෙන්නේ දැන් බුදුගුණ භාවනාව වඩලා තියෙනවා හොඳයි ප්‍රශ්නයක් නැහැ. බලන්න ඔතනින් හිත එකඟ වුණාට පස්සේ බලන්න ඒ වෙලාවේදී හුස්ම රැල්ල මොකද වෙන්නේ කියලා බලන්න. සමහරවිට හුස්මේ බුදුගුණ භාවනාව හොඳට වඩලා හිත එකඟ වුණාට පස්සේ හොඳට හුස්ම රැල්ලත් සංසිඳලා තියෙන්න පුළුවන්. ආනාපාන සතිය සෑහෙන්න කෙරිලා නැත්නම් ආනාපාන සතියට වමනා කරන යම් එකඟතාවයක් මේ බුද්ධානුස්සතිය පවා මේ හරහා ලැබිලා තියෙන්න පුළුවන්. එතකොට අපිට අන්න බුද්ධානුස්සතිය හිමීට පැත්තකින් තිබ්බා දැන් බලනවා මේ වෙලාවේදී ආස්වාස ප්‍රස්වාසය කොහොමද දැනෙන්නේ. හොඳට සංසිඳිලාද තියෙන්නේ. ඊටාම සියුම් ආස්වාසයක් Tamanට දැනෙනවද? ප්‍රස්වාසය කොහොමද දැනෙන්නේ? කියලා අන්න අරිට වඩා ගැඹුරු කමඨහනකට මාරු කරන්න පුළුවන්. ඒ නිසා මේ ඒ ඒ ආයුධ වලින් ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ. මේ ඔක්කොම නිකන් හිතන්න ආයුධ කට්ටලයක් කියලා. අපිට පොරවෙන් කරන වැඩේ අපිට වැඩේ ගත්තට පස්සේ ඊළඟට ඔන්න ඊළඟ ආයුධය ගන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. කාගෙත් දන්නේ ප්‍රශ්නේ. සක්මන් භාවනාව කළාද? ඒක කොහොමද කරේ? ඒක ගැන විස්තර කරන්න පොඩ්ඩක්. ඉස්සෙල්ලාම ඔසවනවා ගෙනහා තබනවා කියලා එහෙම තමයි කරගෙන ගියේ. හරි. ඊට පස්සේ මෙනෙහි කරන්නේ නැතුවම මේ කරන්න පුළුවන්. සක්මන් කරගෙන යන්න පුළුවන්. කරන්න පුළුවන්ද එහෙම? ඔව්. එහෙම ඉන්නකොට මේ මට දැනෙන්නේ හිතත් එක්කම මේ කකුල ඉස්සෙනවා යනවා තියනවා වගේ මේ දෙකම එකටම ඇදිලා වගේ යනවා තමයි දැනෙන්නේ. හරි. එහෙම ටිකක් වෙලා ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලා දැනෙන්නේ නැහැ. සමහරලාට මේ සිතුවිලි එන බව දැනෙනවා. හරි. එතකොට ඒ කියන්නේ දැන් අපි තුමු මේ කෙළවර ඉඳන් එහා කෙළවරට යනකොට පියවර කීයක් යන්න පුළුවන්ද ඒ අරමුණේම තියාගෙන දැන්? හතර පහක් වගේ චූටි වෙලාවක් ඒකෙම ගිහැකි ඊට පස්සේ මේ දැනෙනවා මොනවා හරි හිතට එනවා වගේ දැනෙනවා. ඒ වුණාට අර පොළොව ස්පර්ශ වෙනවා දැනෙනවා. එහෙම උසවනවා, ගෙනියනවා, තබන ඔක්කොම දැනෙනවා. හරි. එහෙම ඉන්න පුළුවන් නමුත් අර ඒකත් එක්ක බැඳිලා තියෙන බව නැති වෙනවා. තමන්නේ ඒ කියන්නේ අපිටම ටික වෙලාවක් ඒක බැඳලා තිබුණා. ඊට පස්සේ හිත ආයේ අර වගේ සිතුවිලි එන්න ගන්නවා නම් ආයේ පොඩක් අපිට දැන් වම් පාදය නම් පොළවේ වදින්නේ. ඒ වදින බව දැනෙනවානේ. ඒකට වම කියලා පොඩ්ඩක් මෙනෙහි කරන්න. ආයි පාරක් මෙනෙහි කරන්න. ආයි පොඩ්ඩක් මෙනෙහි කරන්න. මෙනෙහි කරාම අන්න ආයෙත් හිත එකම වෙලා ආයෙත් එතෙන්ටම එනවා. ආයෙත් ඔන්න දකුණු පාදයේ දින දකුණ කියලා ආයෙ මෙනෙහි කරනවා. ආයෙත් ඔන්න හිත එතෙන්ටම එනවා. ඊපස්සේ ඔහම අපිට උන ආයෙත් ඔන්න විනාඩියක් විතර ඔය විදිහට ගියා. දැන් ඔන්න ආයෙත් තමන්ට තේරෙනවා ඔන්න හිත දැන් ඒකත් එක්කම ඉන්නවා කියලා. තේරුණාට පස්සේ ආයෙත් ඔන්න මෙනෙහි කිරීම නතර කරනවා. තේරුණා නතර කරලා ආයෙත් බලනවා මෙයා යයිද කියලා. මෙයාත් එක්කම යයිද කියලා. යනවනම් අන්න මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. හොඳට මේකත් එක්කම ඉන්නවා. ඒ කියන්නේ බලන්න, ඒ කියන්නේ පොළවේ පාදයේ වදිනවා. වැදුනාට පස්සේ බලන්න මේකේ මුලින්ම කොහෙද වදින්නේ කියලා. සමහරට එක්කෝ විදුඹ වෙන්න පුළුවන් නැත්නම් ඇඟිලි වෙන්න පුළුවන් ඇඟිලි වල නම් කොයි ඇඟිල්ලද කියලාත් බලන්න ඒ විස්තර ටිකක් බලන්න මෙතන පොඩ හිතට වැඩක් පවරන්න පවරුවාම අන්න මෙයාගේ දැන් ලොකු මේක බලන්න දෙයක් තියෙනවානේ දැන් මේ ඇවිදින එක නතර කරලා බලනව නෙමෙයි. යන ගමන් බලනවා. දැන් අපි ගමනේ යෙදෙනවා. ගමනේ යෙදෙන ගමන් ඔන්න පාදයේ වදිනවා. වදිනකොටම හිත එතෙන්ට එන්න ඕනේ. එතකොට ඒ විලුඹ වදින තැන හිත තියෙන්න ඕනේ. අවධානය තියෙන්න ඕනේ. ඒක තමයි බලන්නේ. ඒක තමයි දැනෙන්නේ. ඊට පස්සේ ඕනනම් ඒත් හිත පිට යනම ඔන්න වම කියලා මෙනෙහි කරනවා. හිත පිට යන්නේ නැතුව ගාන්ට මේ දැනීමත් එක්ක ඉන්නවනම් එහෙම නිශ්ශබ්දව ඉන්නවා. ඔක් කරන්න හක්මනේදී. ඊළඟට වාඩි වෙලා දිගටම බුදුගුණ භාවනාවමද කළේ. ගොඩක් කල් ඒක තමයි කරේ. ඊට පස්සේ අර මෙනෙහි කරන එක නිකම් කරදරයි වගේ දැනෙන හින්දා එක වචනයක් දෙකක් එහෙම අරගත්තා. එහෙම එහෙම නැයිපස් දැන් එහෙම දැන් හාමුදුරු කියන වාගේ අර එක අකුරක් මෙනෙහි කළා ටිකක් වෙලා නැතරලා ඉන්නකොට හිත සංසුන් වෙනවා. හරි. ඒ වෙලාවට මේ ආනපාන දිහා සමහරවල් බලන්න උත්සාහ කරනවා. හරි. පිම්බීම හැකිලිම සාමාන්‍ය දැනෙනවා ඒක ගොඩක් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඔය කියන්නේ දැනෙනවා සාමාන්‍ය විදිහට ඒකත් හැම වෙලෙම එතනම ඒ කියන්නේ සිහිය පිහිටවාගෙන ඉන්න බෑ. ඔව් නෑ ඒක තමයි. දැන් පොඩ පොඩ හුරු කරන්න තියෙන්නේ. දැන් බුදු ගුණයක් කියවහම ඒක නිකන් හිතෙන් හිතන්නේ මතක් කරලා ගන්නෙ. මේක එහෙම නෙමෙයි. මේක ඍජුව තියෙන දෙයක්. අපි අරක හිතින් හදලා දැන් මොකක් හරි පොතකින් බලලා බණකින් අහලා අපි හිතින්නේ බුදු ගුණ ටික මෙනෙහි කරන්නේ. එහෙම දෙයක් නෙමෙයි මෙතන කරන්නේ. මෙතන කරන්නේ දැන් අපි වාඩිලා ඉන්නවා වාඩිලා ඉන්නකොට තමන් හුස්ම ගන්නකොට මේ උදරයේ බිම්ම දැනෙන්න ඕනේ. ඒක මේ ඇත්ත වශයෙන් තියෙන දෙයක්. නැතනම් හුස්ම ගන්නවනේ අපි දැන් හුස්ම ගන්නකොට දැන් නාසිකාග්‍රේ මේ හුස්ම රැල්ලක් වදිනවා දැනෙනවා. මේක ඒක ඍජුව දැනෙන දෙයක්. ඇත්ත වශයෙන් තියෙන දෙයක්. ඔන්නෝක තමයි අල්ලන්න තියෙන්නේ. ඒ නිසා දැන් බුදුගුණ භාවනාව කරන්න වැරද්දක් නැහැ. හැබැයි ඒකේ දැන් ඇත්තටම සෑහන කාලයක් කරපු හින්දා දැනටමත් හිතේ ඒ වමනා කරන එකම තමයි ඇවිල්ලා තියෙනවා. බුදුගුණ භාවනාවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ලැබිලා තියෙනවා. දැන් හිමීට ඕනම් බුදුගුණ භාවනාව විනාඩි 5ක් කළා නවත්තන්න. නවත්තලා ඊළඟට බලන්න අපිට සරලව අල්ලන්න පුළුවන් පිම්බීම හැකිලිම. පිම්බීම හැකිලිම يعني උදර ප්‍රදේශයේ දැන් හිත ගන්න. يعني අවධානය දැන් හිතේ දැන් හිත එහෙ මෙහෙ යන්නතෝ දැන් හිත එකඟ වෙලා තියෙනවා. අන්න ඒ එකඟතාවය ගන්න බලන්න මේ උදරයේ දැනීමට. උදරේ දැන් හුස්ම ගන්නවත් එක පොඩ්ඩී පිම්බීමක් සිද්ධ වෙනවා. අන්නේ පිම්බීම පිම්බෙන ප්‍රදේශයට අර හැදිච්ච එකඟතාවය, හැදිච්ච ඒ ඒකාග්‍රතාවය යොමු කරනවා. බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න මේ පිම්බීම අවසానයි. ඕනනම් එතෙන්දී පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. පිම්බීමක්නේ දැන් අත්දැකේ. පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ආයි ඔන්න හැකිලෙනවා. හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ආයි පිම්බෙනවා හැකිලෙනවා. කොහොම ටික වාර කීපයක් කරනකොට අර බුදුගුණ භාවනාව හරහා හැදිච්ච එකඟතාවය මේ උදර ප්‍රදේශයට එන්න ගන්නවා. තේරුණාද? හිත එකඟ වෙන උදර ප්‍රදේශයේ දැන්. දැන් ආනාපාන සතිය ඉඳන් මෙතන එකඟ වෙන්නේ. උදර ප්‍රදේශ දැන් පිම්බිම හැකලින් භාගින්න නම් උදර ප්‍රදේශයේ එකඟ වෙනවා. එතකොට තමයි අන්න තව වැඩිපුර දැනෙන්න ගන්න. ඔකට මාරු කරමු. එතකොට තව එහාට යන්න පුළුවන්. හොඳයි හොඳයි. සරසම්. හොඳයි අපිට ලැබිලා තියෙන විකෘත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ මම දෙවෙනි වතාවට ඉස්සර වනයේදී ආවේ මේ මම සක්මන් භාවනාව කරන විට මේ පොළොව මත ස්පර්ශය ගැන සිහියෙන් ඉන්නවා. ළම පැදුරේද වැඩි පොළවේද ඒ වෙන හැම වෙනසක්ම මට තේරෙනවා. තද ගතිය, රස්න ගතිය, සීතල ගතිය හැම දෙයක්ම. ඒ වගේම මං දිනචර්යාව පටන් ගන්න වෙලාවෙත් සිහියෙන් හැම දෙයක්ම කරනවා. ලනුපැදුරේ සක්මන් ටික වෙලාවක් කරනකොට කය තද රස්නයක් එනවා. කයෙන් ඊට පස්සේ කම් දෙක ලොක් වෙනවා. ඇඟ තද වෙනවා වගේ වෙනවා. ඊට පස්සේ මට සක්මන කරන්න පොඩ්ඩක් අමාරු වගේ හිතලා මම හරියන්කට ඉඳ ගන්නවා. හරි. ඉඳගත්තම සත්තු යනවා වගේ ඔළුව වටේ කැර කිල්ලක් වගේ එනවා. ඊට පස්සේ ඒක නැත්තිලා ගිහිල්ලා කය සැහැල්ලු වෙනවා. හරි සිතට සහනයක් වගේ එනවා. ප්‍රීතියක් වගේ තියෙනවා. සෑහෙන වෙලාවක් ඒ ගත කරන්න පුළුවන්. හරි. සිතවිලි මුකුත් නැහැ. ඉස්සන්සල නිකන් අවකාශයක වගේ තමයි ඉන්නේ. ඉතින් මම බලෙන් සිතුවිලි ගන්න බැලුවා එහෙම එන්නේත් නැහැ. ඊට පස්සේ වේදනාවක් ආවා. හරි. ඊට පස්සේ වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කා. ඒ වේදනාව හටගත්තා. ඒ කියන්නේ කොහොමද අනිත්‍ය වශයෙන් දැක්කේ? ඒක හටගත්තා. ඊට පස්සේ ඒක පැවතුණා. ඊට පස්සේ ටිකෙන් ටික අඩු වෙලා ගියා. එහෙම ටිකක් බල බල හිටියා. ඊට පස්සේ ආයි කිසි දෙයක් නැහැ. ආයි හිතට ප්‍රීතියක්ම තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම මොකද්ද කරන්නේ <laughs> කියලා වහන්සේ. හොඳයි. සාමාන්‍යයෙන් එදිනෙදා දැන් කොච්චර කාල තිස්සේ හිත දිහා බලන්න ඔය කියන්නේ සතිය දිනු ගන්න පටන් අරගෙන කොච්චර කාල වෙනවද? ටික කාලයක් වෙනවා. මම ආනාපාන සති භාවනාව පටන් ගත්තේ මෙහෙන්. හරි. කලින් මම ධාතු මනසිකාරය වගේ භාවනාවක් කළා. කොච්චර කාල කොච්චර කාල කරාද? අවුරුදු 3-4ක් වගේ 3-4ක් කරා. ඔව් කරලා තියෙනවා. ටික ටික වරින් වර කැඩුනා දිගටම කරන්න බැරි වුණා. හරි. කරන වෙලාවේදී කොහොමද තේරුනේ? හොඳ සමාධිමත් සිතකින් ප්‍රීතිය, සුඛේ ඒකාග්‍රතාවය ඇතුව දවසක් හරි ඉන්න පුළුවන්. ඒකට ඇලීමක් ඇති වුණා. ඉතින් අපිට විදර්ශනාවට හරව ගන්න එහෙම කියලා තේරුමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ධාතු මනසිකාරය කොහොමද වැඩි කියලා මට කියන්න? තද ගතිය ඇති මේ කේස් ඒ කොටස් වෙන වශයෙන් ඊට පස්සේ මේ දියර ගතිය ඇති වෙන කොටස් වෙනම තේජෝ ගතිය වායෝ ගතිය මේ කොටස් ඒ කියන්නේ ඒවා මෙනෙහි කරමින් ගියාද ඔව් මෙනෙහි කරලා ඊට පස්සේ තමයි මේ එහෙම තැනකට ආවේ ඒ කියන්නේ මෙනෙහි කරනවා කියන දැන් කොහොමද මෙනෙහි කරේ කොහොමද කෙස් පොළවට පස් වෙලා යන යන දෙයක්. එතකොට ලොම්, නිය, දත්, ඇට මස් එහෙම කියලා කේසා ලොම්. ඒ ටික ඔක්කොම වචනෙන් කිය කී හිටියා. ඒක ඔව් මෙනෙහි කරලා සාමාන්‍යයෙන් අර ගොඩක් කාලයක් වෙනවා හැබැයි. ඔව් ඔව් ඒක තමයි. ඒ ටික ඒ ටික නිකන් වාක්‍ය වශයෙන් කියමින් තමයි භාවනා කළේ. ඔව් ඒ කියන්නේ දැක දැක ඒවා කොටස් වශයෙන් වෙන් කර කර එහෙම මම කරා කරා. හරි හරි. ඒකට අතහැරුණා ඊට පස්සේ. හරි. ඒකෙන් සෑහෙන කාලයක් මේ ඒ ඒ අරමුණේ ඉන්න පුළුවන් ප්‍රීතිය නිකන් සුඛ ඒකාග්‍රතාවයේ හැටියට සෑහෙන වෙලාව දවසක් හරි ඉන්න පුළුවන් වගේ කාලයක් ඒ වගේ හරි ගොඩ වෙලා ඉන්න පුළුවන් තිබුණා හරි ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒක නැති වෙලා ගියා ඔව් ඒ කියන්නේ කමක් නැහැ ඒ කියන්නේ ඇත්තටම මේ ධාතු මනසිකාරය වඩන විවිධ ක්‍රම තියෙනවා දැන් ඔය එක ක්‍රමයක් ඊට වඩා ටිකක් අර අපි ඍජුව දැනෙන දෙයට අරන් යන ක්‍රමය තමයි බුදුහාඳුරෝ සතිපට්ඨාන සූත්‍රයේදී හරියට පෙන්වන්නේ ඒක ටිකක් ගැඹුරු ක්‍රමයක්. එතෙන්දී වචන වෙනුවට ඍජු දැනීමකට ගන්න. කියන්නේ වචන අවශ්‍ය නැහැනේ අපිට දැනෙනවනේ. දැන් උණුසුමක් උණුසුමක් දැන් අපි තුමු අපි තේ කෝප්පයක් රස්නෙන් තියෙනකොට ඕක අතින් ඇල්ලුවාම උණුසුමක් කියලා තේරෙන්න අපිට වචනයක් ඕනේ නැහැනේ. ඒක දැනෙනවා. ඔතෙන්ට යන එක තමයි වඩාම ඍජුම ක්‍රමය. ඒක يعني ඒකයි බුදුහාම කියන්නේ මේක ඍජු පාරක් තියෙන්නේ. ඒකායන මාර්ගයක් තියෙන්නේ. ඒ ඒකායන මාර්ගයට ආයි භාෂාවක්වත් අවශ්‍ය නැහැ. ඒ ටික අපිට ක්‍රමයේ වටහා ගන්න ක්‍රමයක් තියෙනවා නම් ඊට පස්සේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා දැන් දැන් හිතේ සමාධියක් හොඳට වැඩිලා තියෙන බවක් තමයි තේරෙන්නේ. දැන් මම ආනාපාන සතිය සැහැල්ලුයි කියලා හිතුණා මට. ඒක පොඩක් අරකට වඩා ඒ කියන්නේ අර ਵਿਚාරයක් කරන්න නැහනේ. බැලීමක් නිසා ඉතින් ඒක නිසා ඒකෙන් ඉක්මනට මට ඒකාග්‍රතාවයක් ලැබුණා. හරි. දැන් ඒක තමයි. දැන් උතන දැන් අපි ඕකේ ටිකක් බැලන්ස් කරගන්නයි තියෙන්නේ. මොකද බුදුහාඳුර පෙන්වන්නේ ඉන්ද්‍රිය ධර්ම පහක්. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. යොතෙන්දී ඇතම් කෙනෙක්ගේ ඉක්මනට සමාධිය වැඩෙනවා. සමාධිය වැඩිලා සතිය පස්සට යනවා. සතිය පස්සට යනවා ඊළඟ ප්‍රඥාවත් පස්සට යනවා. සමාධිය තමයි ඉස්සරහට එන්නේ. වාඩි වෙන ගමන් ටක් ගාලා හිත සමාධියට වැටෙනවා. සමාධියේ ගැඹුරු සමාධියක ඉන්න ඕන පැයක් විතර. මේ සමාධියේ හිතිය පමණින් ප්‍රඥාව දිනු වෙන්නේ නැහැ. විපස්සනාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි උපක්‍රමශීලී වෙන්න වෙනවා. සමාධියත් ඕනේ. නමුත් සමාධිය දැන් ප්‍රයෝජනෙට ගන්නෙ කොහොමද? සමාධිය පාදක කරගෙන පාවිච්චි කරලා විපස්සනාවට නම් ගන්නෙ කොහොමද කියන එක තමයි යන්න තියෙන්නේ. ඒ නිසා දැනට වාඩි වෙලා ඒ කියන්නේ ආනාපාන සතිය වඩනවද විනාඩි කිහිපයක් හරි? ආ වඩනවා. වඩනවා. කොච්චර වෙලා සක්මනේම දැන් හොඳක් මේ මම දක්මනේ ටක් ගාලා හිත සමාධිය වෙනවා. එහෙම එනකොට විනාඩි 5ක් වගේ ඉන්න වෙලාවට සමාධිය වැඩෙනවා. ඉඳගෙන පරියන්කේ. ඔව්. සක්මනේ කොච්චර සක්මන කොච්චර ලකනවා? සක්මනේ ගොඩ වෙලා ඉන්න පුළුවන් මෙනෙහි කරන්නේ නැතුව. හරි. එතකොට දැනෙන්නේ මොනවාද? සක්මනේදී දැනෙන්නේ? කය සැහැල්ලුවක් වගේ තියෙනවා. නෑ නෑ. යටිපතුල් වල? ආ ස්පර්ශය ගැන යටිපතුලට මේ පොළොව වදිනකොට ස්පර්ශයේ උණුසුම සීතල අන්න ඒක පුළුවන් තරම් බලමින් යන්න. ඒ කියන්නේ කොහොම නිශ්ශබ්ද මනසකින් ඒ දැනෙන දේවල් ටිකට මොකද වෙන්නේ කියලා හොඳින් බලන්න. ඒ කියන්නේ ඇත්තටම මේ දේවල් ඒ දේවල් වල යථා ස්වභාවය ඒගොල්ලෝ හැමතිස්සෙම පෙන්නනවා. අපි ඕක බලන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. තේරෙනවද? අපි ඉන්නේ අතීතේ පැටලිලා ඉන්නේ නැත්නම් අපි අනාගතේ පැටලිලා ඉන්නේ. ඒ නිසා අපි වෙනල්ලා මේ වර්තමාන මොහොතේට හිත අරගෙන එකඟතාවයකුත් හදලා ඔතෙන්ට හිත නැංගුවා නම් අන්න යාට පේනවා. ඒ නිසා මේ තද ගතියක් හටගත්තාම ඒකට මොකද වෙන්නේ? උණුසුමක් හටගත්තාම මොකද වෙන්නේ? සිසලසක් හටගත්තාම ඒකට මොකද වෙන්නේ කියලා හොඳට එතන බලමින් ඉන්න. ඒතර ධාතු මනසිකාරයක් හොඳට වැඩෙනවා සක්මනේදී. ඒ දෙෙම කරන්න පුළුවන් නම් මේ ඉඳගෙනත් වඩා හොඳයි. ඒ කියන්නේ දැන් ආනාපාන සතිය අවශ්‍යත් නැහැ. වාඩි වෙලා කෙලිම දැන් සක්මණෙන් යම් සමාධියක් එක්කන එන්නේ. යම් එකඟතාවයක් එක්ක එන්නේ. වාඩි වුණාට පස්සේ Tamanට තේරෙනවානේ දැන් අත් දෙක මෙහෙම තියෙනවා. මෙතනත් තියෙන උණුසුමක්. එතනටත් හිත ගන්න. එතනත් හිත බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට අපි තුමු දැන් කොට්ටෙත් එක්ක මෙතන වදින පීඩන වෙන වදින වෙන තැනක් තියෙනවා. තද ගතියක් එතනක් තියෙනවා. ඒකත් බලන්න. අන්න වගේ පුළුවන් තරම් මේ ස්පර්ශ වෙන තැන්වලට හිත යොමු කරමින් එතන ක්‍රියාකාරීත්වය දකිමින් ඉන්න. දැන් يعني කයේ එක තැනක හිත තියන්න යන්න එපා. මොකද එක තැනක නවත්වුවොත් එහෙම හිත එතන සමාධියලා හේම අර සමාධියකට යනවා. ඒ වෙනුවට අපි දුම් මෙතනත් හොඳට බලනවා. ඒක ටිකක් බොඳ වෙලාවක් යනකොට වෙන තැනකට යනවා. එතනත් හොඳට බලනවා. ආයි තව තැනක් බලනවා. වගේ පොඩ්ඩක් කය තුල හොඳට හිත හසුරුවමින් මේ ධාතු ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා බලමින් ඉන්න. මොකද දැන් අර කලිනුත් ධාතු මනසිකාරයක් කරලා තියෙන හින්දා ඕක අල්ලගන්න පුළුවන්. يعني මේ ධාතුන් ප්‍රධාන හතරක් තියෙනවා. ඒ හතරට ආවේනික ලක්ෂණ තියෙනවා. පටවි ධාතුන තද ගතිය, රළු ගතිය, මුරුදු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඔය ලක්ෂණ ටික අපිට අල්ලගන්න පුළුවන් නම් ඒ ලක්ෂණ වලට මොකද්ද වෙන්නේ කියලා බලන්න. ටිකක් කය තුල හිත හසුරුවමින් ওই ටික බලමින් ඉන්න. ඒ හරහා අන්න ප්‍රඥාවට තැනක් නම් වෙනවා, සතියට තැනක් හම් වෙනවා. සමාධිය එතකොට යාගේ තන ඉඳීවි. සමාධිය ප්‍රයෝජනෙට ගත්ත වෙනවා. ඔව්. හොඳයි. හොඳයි. හරි ස්වාමීන් වහන්සේ මට සක්මන් භාවනාදී නම් කිසිම ගැටලුවක් නැහැ. හොඳින් කරගෙන යන්න පුළුවන්. මම කරන්නේ ආනාපාන සතිය පිළිපදීමේ ඒකෙදී ඔබ වහන්සේ පහදා දුන්න අර ශරීරයේ දෙස බලන්න. ඒ යනුව මම සියලුම ස්ථාන බලනවා දැන් අපේ උදාහරණයක් ගත්තොත් ධනිස්ස දිහා බලන්න ගියොත් ඒ බලලා ඒ තැන්වල වේදනාවක් වගේ දෙයක් එහෙම බලනකොට මට යම්කිසි තැනක දැනනොත් වේදනාවක් වගේ දෙයක් ආවොත් එතෙන්දී මට මෙන්න මේන සිතුවිල්ල පහළ වෙනවා ඒක ගැන තමයි මම ගොඩාක් දැනගන්න උවමනාව තියෙන්නේ මොකද ඒ දැනෙන වේදනාව සමගම මට හිතෙනවා මේක අනිත්‍යයි කියලා. මේ තිදීම අනිත්‍යයි මේක తాවකාලිකයි මේක හට ගැනීමක් පමණයි කියන එක සිද්ධ මට ඒක මං බාහිර දේවල් කරනවා කියන්නේ මගේ ජීවිතේ අනික් වැඩ කටයුතු කරන අවස්ථාවල්දී වුණත් යම් කිසි වේදනාවක් දැනුනොත් ඒක පපුවේ හෝ වෙන කොහේ හරි මේක මගේ නෙවෙයි මේක මට හටගත්ත දෙයක් පමණයි මේක අනිත්‍යයි කියන ස්වභාවය මට හිතට පහළ වෙනවා අන්න ඒක ඒක ඒක ඇත්තටම මේ කියන්නේ ඒකම පෙන්ලා දෙන්නයි අවශ්‍ය ඈ ඒකම විසින් ඒක පෙන්වලා දෙන්නයි අවශ්‍ය. දැන් ඔය අපි අනිත්‍ය එක හිතාගෙන ඉන්නේ බුදුහාඳුරෝ කියපු නිසානේ. ඔව්. බුදුහාඳුරෝ කියපු නිසා නෙවෙයි ඔක පිළිගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අනිත්‍ය කියන එක වටහා ගන්න ඕනේ. මේක අපිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වැටහෙන්න ඕනේ. බුදුහාඳුරෝ කියපු නිසා නෙවෙයි. දැන් අපි මේ දේවල් අනිත්‍ය වෙලා තියෙන්නේ බුදුහාඳුරෝ කියලා නෙමෙයි. ඒ වමයි අනිත්‍ය. ඒ නිසා අපිට අපිටත් වෙන්නේ දැන් බුදුරජාන් වහන්සේ අන්න සබ්බස්තංජා ඥාණයෙන් දැකලා බුදුහාඳුරෝ ඔන්න ඒ හරහා උන්වහන්සේ අවබෝධයටපත් වුණා. එහෙනම් බෞද්ධයටපත් වෙලා ඔන්න අපිට පාර පෙන්නවා. අපිත් ඉතින් අපේ පෞද්ගලික වශයෙන් මේ පාරේ යා යුතුයි. මේ අවබෝධය කියන එක අපේත් ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙන්න ඕනේ. ඒක අනුන්ගේ ප්‍රඥාවක් නෙමෙයි දැන් තියෙන්න ඕනේ තමන්ගේ ප්‍රඥාව. ඒ නිසා දැන් හිතන්න ඒ කියන්නේ අර වේදනාව දිහා බලනවා. දැන් හිතන්න වේදනාව දිහා නිශ්ශබ්දව බලනවා කියලා. ඇතුලේ කතාව නතර වෙලා තියෙනවා. මොකක්වත් දැන් පොතේ දැනුමක් ඇත්තෙම නැහැ කියලා හිතන්න. පොතේ දැනුමක් ඇත්තෙත් නැහැ, භාෂාවක් දන්නෙත් නැහැ කියලා හිතන්නේ. එහෙනම් ඉන්නේ හිත නිශ්ශබ්ද හිතක් තියෙන්නේ. එයා බලාගෙන ඉන්නකොට අපිට ඕන වේදනාව, බොහොම සියුම් වේදනාවක්. ඔන්න ඒක බොහොම ඊශනිකව හටගත්ත නැතිලා ගියා. ඒතර මොකද්ද වැටහුනේ? ස්වාමිනාන්සේ එතකොට අර ඒ ක්‍රම ක්‍රමයෙන් මේක පහව යන ගතිය තමයි ඒක තමයි. ඒක මම කියන්නේ. අර වගේ මුකුත් නොතිබී හට අරගෙන නැති වෙලා යනවා නම් ඒ ඒක තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ. දැන් ඔය අනිත්‍ය ලක්ෂණය පෙන්න පෙන්න ඉන්නයි අපිට තියෙන්නේ. يعني එයා අතන අපිට අපි පෙන්නනවත් නෙමෙයි එයා වේදනාවමයි ඒක පෙන්වන්නේ. ඔව්. වේදනාවම යාගේ යථා ස්වභාවය පෙන්නනවා. අපිට තියෙන්නේ බලන් ඉන්න එකයි තියෙන්නේ. අපි හැබැයි කෑ ගහන්න නැතුව බලන් ඉන්න ඕනේ. අපි වෙලා තියෙන්නේ අපි පොත් ටික බලලා අපි කෑ ගහනවා. මේක අරයා තාම පෙන්නුවෙත් නැහැ. අපි කියනවා අනිත්‍යයි අනිත්‍යයි. ඒකයි වෙන ප්‍රශ්නේ. ඒගොල්ලෝ පෙන්නුවෙත් නැහැ තාම අපි මෙහි ඉඳන් කෑ ගහනවා අනිත්‍යයි අනිත්‍යයි මට පාලනයක් නැහැ අනාත්මයි අනාත්මයි අපි මෙහි ඉඳන් කෑ ගහනවා. ඒක නෙවෙයි වෙන්න තියෙන්නේ. එතකොට හිත තේරුම් ගන්න නැහැනේ. ඔව්. හිත බලනවා මේ මනුස්සයාට මේ පිස්සු හැදිලා මේ මොකද්ද මේ විකාරය කියලා හිත බලනවා. හිත ඉතින් බලන එකත් අල්ලලා දානවා. හිත ගිහිලා වෙන මොකක් හරි අල්ලගන්න. ඔව්. අපිට තියෙන්නේ මොකක්වත් දන්නේ නැහැ. අපි ගෙනල්ලා හිත තිබ්බා. හිත බොහොම නිශ්ශබ්ද හිතක්. හිත ගෙනල්ලා එයාට පෙන්න එයාට තියෙන්නේ නිකන් හිතන්නේ නිකන් මූණ හරවලා තිබ්බා වගේ මේ ඉස්සරහා. දැන් මෙයා හොඳට පෙන්වන්න පටන් ගත්තා. රඟ දක්වන්න පටන් ගත්තා. ඉතින් මෙයා පෙන්වන්නේ මොකද්ද? හට ගන්නව නැතිලා යනවා. හට ගන්නව නැතිලා යනවා. හට ගන්නව නැත කෙලවරක් නැතුව මේක සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ මේක ඇත්ත වශයෙන් පේනවා දැන් මේක. මේ හිතට. ඔව්. එකඟ වෙච්ච හිතට මේක පේනවා. පේනකොට තමයි බුදුහාඳුරෝ කියන්නේ එහෙම මේ දකින්න හිතට මේක එපා වෙනවා කියලා අලුතෙන් කියන්න ඕනේ නැහැලු. දැන් අර අන්ධ මනුස්සයාට ආයි ඥාති වෙයිලා කියන්න ඕනේ නැහැ ඔය ඇඳුම ගලවලා දාන්න කියලා. මිනිහට එයාටම ඇස් පේනවා දැන්. ඇස් පේනුන ගමන් තේරෙනවා මේ මාව රවට්ටලා තියෙන්නේ මෙතන තියෙන්නේ මේ අපවිත් ඇඳුමක් කියලා එයාටම තේරෙනවා. අන්න ඒ වගේ තමයි මේ හිතටත් අපි කියන්න ඕනේ නැහැ දැන්. එයාගේ ඇස්පන අපිට මේක පෙන්ලා දෙනවා. පෙන්ලා දෙනකොට අන්න හිතට හිතටයි තේරෙන්නේ. හිතට තේරුණා නම් හිත අතහරින. අපි අපි සමහරවිට අල්ලන්න යන්නේ ඒත් හිත අතහැරලා. අන්න වගේ සත්‍යයක් තියෙනවා. ඒතන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පුදුමාකාර හේතුඵල ධමයක් පෙන්වන්නේ. කියන මේ හේතුන් ටික සකස් වෙනකොට ඊළඟ ඵලෙ ඉබේ හටගන්නවා. මොකද හේතුන් ටික සකස් වෙලා. අන්න ඊළඟ ඵලයක් හටගන්නවා. ඊළඟ හේතු ටික සකස් වෙනවා. ඊළඟ ඵලෙ හටගන්නවා. ඔන්න ඒ වගේ හරි පියවරෙන් පියවර යන මාර්ගයක් තියෙනවා. හොඳයි හොඳයි. ඒකෙන් සම්මත. සම්මත. සම්මත කියපු විදිහට මම උත්සාහ කරා හුස්ම මේ නාසිකාග්‍රේ හරියට තොල් අතර හරි උදරය හරි බලන්න. එතකොට උදරේ නම් දැනුනේ නැහැ මට. නමුත් ටිකක් කලා යනකොට තොල් අතරින් මට දැනුණා හුස්ම පිට වෙනවා. ඒක චුට්ට වෙලාවක් තිබිලා නැති වුණා. අහපව ගොඩාක් උත්සාහ කරාට හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අහපව මට නහය ආගින් අහපව හුස්ම ගන්නවා වගේ නිකන් අලියෙන ගතියක් වගේ දැනුණා. මම ඒක දිහාත් බලාගෙන හිටියා. ඒකත් ඒ කියන්නේ දෙසරයක් තුන්සරයක් වගේ වෙනකොට නැති වෙලා ගියා. ඊට පස්සේ කිසිම අවස්ථාවක් ඒ වගේ දෙසරයක් තුන්සරයක් වුණා. ඒ වුණාට ඊට පස්සේ ආයෙ පස්සේ පස්සේ මට එක බැරිම වුණා. ඒ කියන්නේ දැනෙන්නේ නැහැ. හරි. මොකුත්ම දැනෙන්නේ නැහැ. හරි. ඒ අතරදී ඒ අතරදී අර මගේ නිකන් අර වතුරස්ස රබර් බෝලයක් තද කරගෙන ඉන්නවා වගේ මගේ දැන් පපුව ඇතුලෙන් හුස්මක් එනවා මම ඒකට එන්න දෙන්නේ නැහනේ. <laughs> ඒ නිසා ඒක උඩ පනින්න දඟලනවා. ඉතින් එන්න දුන්න නයර වෙන්නේ. ඔව් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර දැන් මම නාසයාග්‍රේ හරි එහෙම හොයන්න තමයි මේ දැලුවේ. <laughs> ඊට පස්සේ මට මේක එපාම වුණා. ඒ කියන්නේ භාවනාව නවත්තන්න තරම් හිතුණා. හුස්ම ගන්න දෙන්නේ නැහැ. ඔව්. හරියට හුස්ම ගන්න දෙන්නේ නැහැ මම. ඒ කියන්නේ මට දැනෙන දේ දැනෙන්න දෙන්නේ නැතුව මම වෙන තැනක් හොයනවනේ. ඊට පස්සේ එතන දැනෙන්නේ නැහැ. අර චුට්ටක් අර බලෙන් හොයනකොට ඒක දැනිලා ඒ උනාට අර ඒක දැනෙන්නේ අර කිස්මතු වෙනවා. එතකොට මට භාවනාව එපා වෙලා මම ඉතින් ඊයේ ඕනේ නැහැ කියලා තිබුණා. හරි. ඊට පස්සේ අද උදේ හිතුවා නෑ මම දැනෙන දේ දැනෙන්න අරිනවා කියලා හිතලා මම වාඩි වුණා. වාඩි වුණා එක්කම දැන් අතන හොඳටම දැනෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ. මට ගොඩක් සිතුවිලි එනවා. ඒ අතරේ දැන් වාඩිච්ච සැනෙන්න හුස්ම ගන්නවා. ඒකෙන් පටන් ගන්නවා. ඒක ටිකක් නිකන් මහතට වගේ ඇවිල්ලා හපව් ගෙවිලා යනවා. හරි. දැන් ඊට පස්සේ අර එතන ඒ දෙක අතර තියෙන ગેප් එක, ඒ කියන්නේ ආස්වාසය ප්‍රස්වාසය අතර ગેප් එකක් නෙමෙයි ආස්වාස එයා ප්‍රස්වාසය ඉවර වෙලා ඒක එකක් කියලා ගත්තොත් අනිකත් අතර චූටි. ඒ කියන්නේ මට දැනෙන විදිහට කාලේ කියන්න බෑ තප්පරයක් එකමාරක් වගේ වෙන්නේ නැති කියලා හිතෙනවා. ඒක හොඳටම දැනෙනවා. ඒක සිතුවිලි ගොඩක් එනවා. ඊට පස්සේ ආපහු විනාඩි 10ක් විතර සිතුවිලි එක්ක ස්වාමීන් වහන්සේ ඒ ගිහිල්ලා ආය මම භාවනා කරන්න ඕනි කියලා හිතලා එනකොටම පළවෙනි හුස්ම නැත්තම් දෙවෙනි හුස්මේදී අර ටික ඔක්කොම හොඳටම දැනෙනවා. හරි. පටන් ගැම්ම අවසානය වෙනකන් හොඳටම දැනෙනවා. ඒ කියන්නේ ඒක අපි එකක් කියලා ගත්තොත් තුනෙන් එකක් විතර ආස්වාසයටත් තුනෙන් දෙකක් ප්‍රසවාසයට වගේ වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පොදුවේ ගත්තොත් ඒ වගේ හරි ඒකම ඒවැය තියෙන නිකම් බරගතිය ඒ වගේත් දැනෙනවා එහෙම තියෙන ඉතින් ඒක දිගටම කරගෙන ගියාට කමක් අපි ඇත්තටම අපිට මේකට මැදිහත් නොවි කයට නිදහසේ හුස්ම ගන්න දෙන්නත් කාලයක් යනවා අපි ආනාපාන සතිය වඩන්න ගියාම අපි ওই වගේ අත දාන එක තමයි මුලින් කරන්නේ අපි හුස්ම නවත්තන්න යනවා ඕක අල්ලන්න යනවා ඉතින් හරි පැටලෙලි ගොඩයි බලන්නේ හුස්ම ගන්න. ඒතර හරි වෙහෙසක්. ඊට පස්සේ අර කිව්වා වගේ දැන් අත්හැරලා දානවා. ඕන දෙයක් තිබ්බෙන් කියලා ඔය අත්හැරලා දාලා ඔන්න නිකන් වෙන දෙයක් කල්පනා කර කර ඉන්න ගමන් බලන දැන් හුස්ම වැටෙනවාද කියලා. දැන් නිකන් හොරෙන් වගේ බලන්නේ. පුරන්න තේරෙනවා ඔන්න හුස්ම වැටෙනවා. එතකොට තමයි තේරලා තියෙන්නේ මේ කය નિરાයාසයෙන් හුස්ම ගන්නයි දෙන්න තියෙන්නේ. මේ මොකක්වත්ම ප්‍රතිමව කරන්නේ නැතුව කයට નિરાයාසයෙන් හුස්ම ගන්න දීලා අපිට නාසිකාග්‍රයේ ඒ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් නම් අන්න එතන තමයි ඉන්න තියෙන්නේ. ඒකට පොඩි පොඩි කාලයක් යනවා. මේක නැති දෙයක් නෙමෙයි. නමුත් අර අපි මේක මැදිහත් වෙන ගතිය අයින් කරගන්න. නැත්නම් මේකට අතපෝන ගතිය අයින් කළා. මේකේ වමනා කරන මේ බැලන්ස් එක හදාගන්න තමයි වෙලාව යන්නේ. එතකොට ස්වාමිනසේ ඒක මට දැනෙන්නේ නාසිකාග්‍රයෙන් නෙමෙයි නිකන් පපුව ඇතුලේ මට එතන ඒ කියන්නේ ඒ හුස්ම පටන් ගන්න තැන ඒ කියන්නේ එයාගේ දැන් පටන් ගන්න මොහොත පේනවා. හරි. ඒ වුණාට එයාට ඉන්න තැනක් නිකන් ගෙයක් නෑ වගේ. ඉන්න තැනක් එහෙම නෑ වගේ. ඒ කියන්නේ එයා ඉන්න තැනක් කොහෙද කියලා මට හොයාගන්න බෑ. හරි. ඒ වගේ තමයි දැනෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මුලදී අපිට කියන්නේ තැනක් අහුවෙන්න පුළුවන් පස්සේ පස්සේ හැබැයි හුස්ම සියුම් වෙලා යනකොට අපේ සංඥා ටික අඩු වෙලා යනකොට තැන කියන එකක් නැතිලා යනවා. මේක ආස්වාසයද ප්‍රස්වාසයද කියලා හොයාගන්නත් බැරි වෙලා යනවා. ඒක කැපලක් නැහැ. දැන් මුලදී පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ මේක කොහොමද මේකේ ස්වභාවය කියලා හඳුනා ගන්න. කියන්නේ ආස්වාසයක් දැන් සිද්ධ වෙන මේක ප්‍රස්වාසයක් කියලා අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඔව් හොඳටම පුළුවන්. අන්නේ පුළුවන් වෙන්නේ කොහොමද කියලා චුට්ටක් බලන්න. දැන් අපි දන්නවා කියලා හුස්ම ගන්නකොට මේක තේරෙනවා නිකන් ඇතුළට තල්ලු වෙන ගතියක්. නැත්නම් ඇතුළට තමයි මේ පිරිමැදීම සිද්ධ වෙන්නේ. ප්‍රස්වාසයක නම් පිටත පැත්තට තමයි පිරිමැදීම සිද්ධ වෙන්නේ. ඔන්න ඒ වගේ යම් යම් හේතුන් හරහානේ අපි තේරුම් ගන්න මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා. අන්න ඒවා තමයි අල්ලන්න තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ අර හොඳට දැනෙනවා නිකන් ආස්වාස කරනකොට නිකන් තද ගතිය, බර ගතිය වැඩි කමක් සහ ප්‍රශ්වාස කරනකොට නිකන් දියාරු වෙලා යන දිග ගතියක් නිකන්. ඒක දිගයි වගේ. අන්න හරි. ඒක නිකන් අර පටවි ගතිය එහෙම මට දැනුණා. ඒ උනාට මම ඒවා සිහි කරන්න ගියේ නැහැ. අර කමක් නැහැ. ඒක තමයි. දැන් ඒ ඒ ඒ ටිකෙන් තමයි අපිට මේ දෙකෙන් වෙනස හඳුනගන්නේ. ඒ ඒව හඳුනා ගනිමින් වැඩේ වෙන්න දෙන්න. කිසි වැරද්දක් නැහැ. කියන්නේ අපි දැන් පොඩ පොඩ අපිට රටාව අහු වෙනකොට අපි කරන්නේ කයටම හුස්ම ගන්න ඉඩ දීලා, කයටම වැඩේ කරන්න ඉඩ දීලා අපි නිකන් පිටගෙනෙක් වගේ මේ දිහා බලන් ඉන්නවා. එතකොට තමයි තේරෙන්නේ හුස්ම ගන්නකොට නම් ඇතුළට ඇතුළේන ගතියක් තියෙනවා. පිටකනොට තියෙන ඊට වඩා නිකන් සැහැල්ලු ගතියක්. නිකන් දියාරු වෙලා යාමක්. ආයෙත් උන්න ආයෙත් ඇතිල්ලීමක්, තද ගතියක් තියෙනවා. ආයෙම දියාරු වීමක් තියෙනවා. ඕකම බල බලා පොඩ්ඩක් ඉන්නවා. ඒ කියන්නේ ඔතන කියන්නේ මේක වටහා ගැනීමත් වැදගත්. මේක බහුලීකృత කරන්න ඕනේ. මේක නැවත නැවත කරන්න ඕනේ. හිතන්න ළඟ තියෙන ඔහම හුස්ම රැලි 100ක් බැලුවා කියන එකක්වත් මිස් කරගන්න නැතුව අන්න හිත එකඟ වෙනවා. තාම 3ක් 4ක් 5ක් වගේ තමයි ස්වාමිනාස පුළුවන්. ඇතුලේ තියෙන අර කතාව ඒක තමයි ස්වාමිනාස ගොඩක්ම බාධාවකට තියෙන්නේ. ඒ හරි නැත්තම් වාඩි වෙන එම්ම වගේ මම දැනෙන එකම හුස්ම වුණත් ඒක අර විදිහට හොඳටම පැහැදිලිවම දැනෙනවා මේක ආස්වාසය ප්‍රාස්වාසය කියලා ස්වාමිනාස ඒක මම දැන් මේක මේ පටවි තදගතිය එහෙම ගණන්ද නැත්නම් තදගතියක් දැනෙනවා කියන එක බලන්නද? එහෙම තේපාද? ඒ කියන්නේ එහෙම මොකක්වත්ව හිතන්න අවශ්‍ය නැහැ. හිතට පොඩ්ඩක් නිදහසවක පෙන්වලා දෙන්න. වැඩි කියවන්න යන්න ඕනේ නැහැ. මේක පටවි වුණත් එකයි, ආපෝ වුණත් එකයි, තේජෝ වුණත් එකයි, මොකක් වුණත් එකයි. පුළුවන් මේ වර්තමානයේ හිත තියාගෙන මේක බලන්න. ඔතෙන් තමයි බුදුදහම ඉස්සලා දාන්නේ. ඒ අනිත් අනිත් දේවල් මොකක්වත් කියන්නේ නැහැ. එහෙනම් මුලින්ම කියන්නේ සතෝ වාස සති, සතෝ පස්ස සති. සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. වෙන ඩීටේල් මොකක්වත් දෙන්නේ නැහැ. වෙන විස්තර මොකක්වත් දෙන්නේ නිකාන් මේ වර්තමානට හිත ගැනීමේ උපක්‍රමයක් වශයෙන් පමණක් හුස්ම භාවිතා කරනවා. ඔන්න ඊට පස්සේ හිතට පුළුවන් වෙනවා එක ළඟ තියෙන අපි හිතමු හුස්ම රැලි 10ක් 50ක් 20ක් 100ක් එක ළඟ තියෙන අඛණ්ඩව බලනවා. දැන් අන්න හිතටින් නිකන් නතර වෙලා වගේනේ. තේරෙනවද? දැන් එයා එහෙම හදුවන්නේ නැහැ, අතීතේ යන්නේ නැහැ, අනාගතේ යන්නේ නැහැ. එයා දැන් මෙතන ඉඳගෙනම දැන් හුස්මක් බැලුවා. ඒකත් ඉවරයි. ඔන්න තව එකක් බැලුවා. ඒකත් ඉවරයි. තව එකක් බැලුවා. ඒකත් ඉවරයි. මේ ළඟ ළඟ ළඟ තියෙන ඒවා ඔක්කොම බලාගෙන බලාගෙන බලාගෙන බලාගෙන යනවා. මෙයා මෙතන දැන් නතර වෙලා. එතකොට තමයි අන්න අරක තියෙන ලක්ෂණ ටික හොඳට අහුවෙන්නේ. ඒ නිසා දැම්ම අර දේවල් ගැන එච්චර මේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. දැනට තියෙන්නේ මේක පාවිච්චි කරන හිත වර්තමානයේ රඳවා ගැනීම උපක්‍රමයක් වශයෙන් පමණයි. ඒතකොට තියෙන්නේ සැහැල්ලුවක් නෙන්නේ. ආයි ලොකු දෙයක් කරන්න නෑ. ලොකු ටාගට් එකක් නැහැ. එනොත් දැන් දෙන්නේ නිකන් වර්තමානයේ හිත තියාගෙන ඉන්න මේක පාවිච්චි කරනවා. ඔච්චරයි. සරිනස දැන් සක්මන් දැන් ගෙදදී නම් පරියංක භාවනාව කරගන්න පුළුවන්. සක්මන් භාවනාව කරන්න අත්‍යවශ්‍යම වෙනවද? පරියංකකට ඉස්සෙල්ලා. <laughs> කරත් තමයි හොඳ. මොකද කියන්නේ දැන් ඔය හරහා ටික ටික සමාධිය හැදෙනවා. දැන් සතිය හැදෙන්නේ සම්පූර්ණයෙන්ම සක්මන හරහා. හුඟක් වෙලාවට. ඒ නිසා සක්මනකුත් අනිවාර්යෙන් කරන්න අවශ්‍යයි. ඒ ගෙදරත් නිකන් ඔය ගෙදර පොඩි තීරුවක් වෙන් කරගන්න කොරිඩෝ එකක් හරි වගේ දෙයක් හදාගන්න වෙන් කළා. ඊට පස්සේ අන්න එතන ඒ තීරුව පාවිච්චි කරන්න සක්මනක් කරා. පස්සමනස දැන් ගෙදරදී සාමාන්‍ය වැඩ කටයුතු කරද්දී මම දැන් මේ තමයි ඉස්සෙල්ලම භාවනා කරන්න ආවෙම නිකන් සතියෙන් ඉන්න ඒ කියන්නේ මොන හරි අතු ගන්නකොට දැන් කොස්සක් අල්ලනකොට ඉඳලා කල්ලනකොට අත්තට දැනෙන ඒ තද ගතිය යන්නේනකොට ඇඟේ ස්වභාවය ඒ කියන්නේ හැම දෙයක්ම නෙමෙයි මට දැනෙන දැනෙන ප්‍රකට වැඩියෙන්ම ප්‍රකට වෙන දේ ගැන අවධානයෙන් හිටියා. හරි. ඊට පස්සේ මෙහෙ සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ මුළු ඇඟම දැනෙන්න ගත්තේ මම හිතන්නේ ඒක ප්‍රතිඵලයක් හින්ද වෙන්න ඇති කියලා හිතනවා මොකද මම සක්මන් මෙහෙදි කරාමයි ජීවිතේ. හරි හරි. සක්මනක් හදාගන්න. පුළුවන් නම් ගෙදරදීත් අනිවාර්යයෙන්ම සක්මනක් හදාගන්න. මිදුලේ පුළුවන් නම් මිදුලේ සක්මනක් හදාගන්න. නැත්නම් ගෙදර ඇතුලේ නම් ඉඩ තියෙන්නේ ගෙදර ඇතුලේ වුණත් කමන්නේ. කොහොම හරි ඒ කියන්නේ සක්මන නම් අත්‍යවශ්‍යයි. <laughs> හොඳයි. හොඳයි. හොඳයි එහෙනම් අදත් අපි පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් අපි සවස් 5ට එහෙමනම් ධර්ම දේශනා වාරයක් සමග මුණ ගැසෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.